සුවපත් වෙත්වා සාදු සාදු අනුමෝදාමි අනුමෝදි තබ්බං කමාමි කමිතබ්බං සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දෛ ගෞරවනීය සංග්‍රහයෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපිට බ්‍රහස්පතින්දා දවසක් අපේ නිසරණ මනේ සතිපතා පවත්වන ධර්ම දේශන අවස්ථාව තිසිලුම් දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝපිසෝ බික්ඛු සේකෝ අපත්තමානසෝ අනුත්තරං යෝගක්ඛේ මම්පත්තේ මානෝ විහෙරති සෝපි විඥානං විඥානතෝ අபிජානාති විඥානං විඥානතෝ අභිඥාය විඥානං මාමඤ්ඤීති කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ගිය සතියේත් මේ මාතෘකාවම තමයි දවසේ මාතෘකාව වශයෙන් තියාගත්තේ අපි මේ මාතෘකා පාඩේ මේ pāli පාඩේ උද්දෘත කරගත්තේ සබ්බ ධම්ම මූලපරියාය කියන ඒ මජ්ක්‍ධිම නිකායේ සඳහන් නැත්නම් ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකාය පොතේ සඳහන් පළවෙනි ඒ සූත්‍රයේ කොටසක් විදියට. ඉතින් ගියේ පාරත් අපි මුලදි මතක් කරගත්තා වගේ මේ සියලු පర్యායන් ධර්ම පర్యායන් විස්තර දක්වන මේ සූත්‍රයේ සර්වජන් වහන්සේ ලෝක විග්‍රහයක් තුලින් තමයි මේ සර්වජ්‍ය දර්ශනයේ ලෝක දර්ශනය ගැන හරපාන්නේ. ඉතින් ඒ සඳහා පෘථග්ජනයා අන්ධ පෘථග්ජනයා ලෝකය දිහා බලන හැටි ඊට පස්සේ සීක පුද්ගලයා බණ භාවනා කරන සීල සමාධි ප්‍රඥාවට ප්‍රවිශිච්ච සීක පුද්ගලයා කොහොමද ලෝකෙ දිහා බලන්නේ? ඊට පස්සේ සීක භාවයේ සම්පූර්ණ කරගත්ත අසීක පුද්ගලයා එහෙම නැත්නම් අපේ විවරණික රහතන් වහන්සේ කොහොමද ලෝකෙ දිහා බලන්නේ? ඊකාවට මේ ඔක්කොම මුල්ලතාවර දැක්කත් සරුවච්චන් වහන්සේ ලෝකෙ දිහා බලන්නේ කොහොමද කියලා. ඉතින් ඒකෙදී අපේ නිස්සන් වනේ ධර්ම දේශනා මාලාව පැත්තෙන් බලනකොට අපි ඒ අසුතවත් පුතඥයාගේ යවනිකාව පහු කරා. ඊට පස්සේ අපි දැන් ගත කරන්නේ ශේක පුද්ගලයෙක් සංසන්දනාත්මකව අර අපි අත පුතඥයාගේ භූමියයි පහු කරේ. ශේක පුද්ගලයෙක් ඒ පුතඥයෙකුට සංසන්දනාත්මකව කොහොමද ලෝකේ බලන්නේ? ඉතින් ඒක සරුවචනන්සර පුතඥන ලෝකේ විස්තර කරපු උපමාන 24 හරහමයි සීක පුද්ගල තිස්තර කරන්නේ. ඉතින් ඒකෙදී මුලදී පට ව්‍යාපෝතේජෝ වායෝ කියන මේ හතර මා ධාතුන් භූතත්වෙ පෙන්නලා ඊට පස්සේ ආකාශය හතර මා ධාතුන්ගේ අභව ප්‍රඥප්තිය පෙන්නනවා. ඒ අතරමැදදී දේව බ්‍රහ්ම ප්‍රජාපති ආදී ඒ සංකල්ප ඇති වෙන හැටි ඊට පස්සේ අරූප ලෝකයට ප්‍රවිෂ්ඨය ලබා ගත්තට පස්සේ ඒ ආකාසානං ඡායතනෙ විඥානං ඡායතනෙ අකින්චඤ්ඤායතනෙ නේව සංඥානාසඤ්ඤායතනෙ කියලා අරූපය රූපේ අභාවයේ පැවැත්මක් නැත්නම් සූක්ෂම ගමනක් තියෙනවා ඒ ටික පෙන්නනවා පෙන්නලා මේ රූපේ හේව නැල්ල ඇති නැති දෙක අතරේ කොහොමද ditta sutta muta විඤ්ඤාත කියලා දැකීම නැත්නම් ඉන්ද්‍රිය බද්ධව දැකීම ඇහිම නාසයට දිවට කය දැනීම සහ මේවා පිළිබඳව හිතට ගන්න ආකාරය කියලා කිසිවක් නොදන්න අන්ධ පෘථජ්ජනයේ ස්වභාවයත් ඊට පස්සේ මේ සීක පුද්ගලයාත් ලෝකීය විඥාණයෙන් බලන හැටි එහෙම නැත්නම් ඒ කෙනා මේ රූපේ ඇතුලේ තියෙන පට ව්‍යාපෝ තේජෝ වෙන් කරගන්න හැටි ඊට පස්සේ ඒ වගේ අභාව ප්‍රඥප්තිය වෙන ආකාශය ඒ වගේ නැති බව දකින්න හැටි ওই දෙක අතරමැද දේව බ්‍රහ්ම සංකල්ප දකින්න හැටි ඊට පස්සේ ඒ වගේ ඒ ඇති හැටිය විශිෂ්ට ඥානෙ දැක්කට පස්සේ මිත්‍යක්තල් දැකපු දේත් දැන් දකින්න හැටිත් අතර සංසන්දනාත්මක වෙනසක් යට ඇති එවැනි සංසන්දනයක් පෘථජ්ජනයට නෑ පෘථජ්ජනය ඉන්නේ කේවල තත්ත්වයක. මේක ඇත්තමයි මෙයමයි. තියෙන දේ පේනවා පේන දේ තියෙනවායි කියලා. නමුත් ඒ සීක පුද්ගලයාට පේනවා මේ බලාන ඉන්න දේවල් රූප බලාගෙන හිටියොත් ඒක මොකද්ද චපලකමක් විපරිණාමයක් වෙනසක් ඇති වෙනවා. බලල වෙන තැනක බැලුවොත් ඒකේ හේම නිත්‍ය ගතියක් පෙන්වනවා. ඉතින් ඒ පෘථග්ජන දේවල් මාරු කර කර මොහොතකට එකක් බලනවා ඊගාට තව එකක් බලනවා අහනවා ගඳ බලනවා මේ වගේ වඳුරු හිතකින් ජීවත් වෙනවා. සීක පුද්ගලයා වෙනකොට බලන දේ දිගටම බලාගෙන ඉන්න ඇද්දේ කරවිල වෙනකම්. බලාගෙන ඉන්නකොට පේනවා මේකේ පරිණාමයක්. ඇඟට නොදැනී හීන උලින් පරිණාමයක් සිද්ධ වෙනවා කිසිම විලිලැජ්ජාවක් නැති. කිසිම වගවීමකින් නැතර. ඒකට කටුකුරුන් දේශවාංශයේ දන්ද විපරිණාමය කියලා දන්ද පරිණාමය කියලා පෙන්ලා දීලා තියෙනවා. ඊටාම එහිමීට මේකේ වෙනසක් ඇති වෙනවා. ආස්වාද ප්‍රසවාසය දිහා බලහින්ටුවත් එන්නේ එන්නේ ටික ටික ටික ටික කෙටි වෙනවා. එන්නේ එන්නේ එන්නේ ටික ටික ටික ටික සිවුම් වෙනවා. ඒක දිහා දැක්ක ගන්නා දැන ගන්නා සුළු වැළුවොත් සියුම් අතිසියුම් භාවයටපත් වෙනවා. එහෙම නැති වුණොත් හුස්ම පේන්නේ නැහැ කියලා එයා දමල ගහලා යනවා. ප්‍රත්‍යඥය කරන්නේ බැලුවා මට හුස්ම පේන්නේ නැහැ මට භාවනා කරන්න බෑ කියලා දාලා යනවා. නමුත් ඒක දාලා යන වෙනුවට මේ භාවනාවේ මේක ජවනිකාවක්. ඔක දාලා යන දැන ඔක දිහා බලාගෙන ඉන්න ආයෙ පේන්නත් ඉඩ තියෙනවා. ආය නොපෙනෙන්නත් ඉඩ තියෙනවා. අනේ වගේ මේ රූපයේ මේ දන්ද විපරිණාමයේ හිමීට සිදුවෙන මේ විපරිණාමයේ බලන්න තරම් අපිට ඉවසීමක් නැහැ. ඒ බලන්න ඉවසීමක් නැති කෙනාට අන්ධ පුත්තජනයයි කියනවා. එයා හිතන්නේ මට තමයි ඇස් තියෙන්නේ කියලා. ඇත්තටම. මොකද යාට හොඳ ලස්සන රූප පේනවා. රූප අදහනවා. නමුත් බලාගෙන ඉන්න එක්කනට පේනවා රූපයක් තියෙනවා තමයි. ඊටට සඳට නොකිය හොර රහසේ කාලය විය කෙනවා. නෙත් අදහ ගන්නට බැරිසරු රූපේ කෙමෙන්ම කී යනවා. ඉතින් ඒක බලන්න ගොඩාක්කල් බලන්න ඕනේ. දර බලනකොටම පේන සිත් ගන්නා සුන්දර වෙන්නා වූ මගේ කියා ගන්නා වූ අන් අයට අත්පත් නොවිය යුත්තා වූ කියන මේ රූපය චපල භාවය රූපයට වළක්වන්න බෑ බලමිනට වළක්වන්න බෑ. ඉතින් ඒක නිසා මේ රූපේ දිහා දෙසරේ තුන්සරේ හතරසරේ පස්සරේ හයත්සරේ ලක්ෂ කෝටි වාරයක් බලන කෙනාට කියනවා සීක කියලා. ඒක කරන්න බැරි ඒක කරන්න බැරි ඒ රූපේ දිහා බලාගෙන ඉන්නකොට මේ වියකීම ද්වේෂ ජනකයි. මේ වියකීම කම්මැලි කරන සුළුයි. මේ වියකීම නීරස කරන සුළුයි. මේ වියකීම බලන් එපා කරන සුළුයි. නිදිමත කරන සුළුයි. ඉතින් අන්ධ පුත්තජන ඒක දන්නේ නැහැ. එයා හිතන්නේ බලාහිනකොට නැදකින් කියලා හිතනවා මම නැගිටලා යනවා ඉරියව මාරු කරනවා රූප මාරු කරනවා. ඉතින් සීක පුද්ගලයාට කියනවා එහෙම කම්මැලි වෙන බව අපේක්ෂා කරලා ඒක භාවනායේ දියුණුවක් ගැන හිතලා ඒකේ කෙලෙස් අඩුවීමක් කියලා හිතලා රාගේ අඩුවීමක් කියලා හිතලා ඒක දිහා බලන්න කියනවා. බලනකොට එයා අර රූපයේ කෙමෙන් මැකී යනකොට ඇතිවෙනා වූ නීරසකම ඒකාකාරීකම කියන द्वේෂය සීම් සියුම් द्वේෂය නිසා සංසාරේ අල්ලන හැටිත් මේක දිහා හොඳට බලන්න හිටියොත් තමයි මේ द्वේෂයෙන් මේ කරන හරියක් කරන්නේ द्वේෂයෙන් බව තේරුම් ගන්න. ඉතින් ඒක කෙනෙකුට ආත්ම නිෂේධනය කරන සුළුයි. කෙනෙකුට ඒක මන්දෝත්සාහය කරන සුළුයි. ඉතින් ඒ නිසා හැම කෙනාටම සේක වෙන්න බෑ. දකින්න කෙනා නම් ඉන්න පුළුවන්. නමුත් ඒ දැකීම කමඨාන සුද්ධ වුණේ නැත්නම් එයා හිතන්නේ කරන කරන බහන එපා වෙනවා. කොයි ඉරියව්වත් එපා වෙනවා. කොයි ගුරුවරයෙක් එපා වෙනවා. කොයි භාවනා ක්‍රමයක් එපා වෙනවා. කොයි කමටහනක් එපා වෙනවා. ඉතින් ආ එපා වීම සමාදන් වෙනවා මිස මේ එපා වීමට හේතුව විපරිණාමයේ බව. ඒ විපරිණාමයේ රූපයගේ විපරිණාමය ඉතාම හිමීට සිද්ධ වෙන්නේ. වේදනාව විපරණය බොහොම ශීක්‍රයෙන් සිද්ධ වෙනවා. ඒක නිසා ඒකට රූප අරූප නේ අරූප කියන නම දාලා තියෙනවා. නමුත් අරූප මට්ටමට යන්න බෑ සීක පුද්ගලික ඇර මේ පෘතජනන පෘතජන රූපේදිම කම්මැලි වෙලා કોઈ කම අරමුණ ගත්තා. કોઈ භාවනා මැත්තත්තානේ ගත්තා. કોઈ ගුරුවරයෙක් ගත්තත් එපා වෙනවයි කියලා එයාට පේනවා. එයා දන්නේ නැහැ මේ රූපේ රූප සංඥාවක් බවට පත් වෙනකොට එහෙම නැත්නම් රූපේ ක්‍රමයෙන් ගෙවිගෙන යනකොට ඉතුරුලා තියෙන වේදනා සංඥා සංස්කාර හතර දෙනාම විප්ලව කරනවා. රූපේ නොපෙනකොට මම දැන් මොකද්ද විඳින්නේ කියලා අහනවා. රූපේ නොපෙනකොට මම මොනවද නම් කරන්න කියලා අහනවා. රූපේ නොපෙනකොට මම මොනවද සංස්කරණය කරන්න කියලා අහනවා. නිසා වේදනා සංඥා සංස්කාර තුනකේ තියෙන සියලු බලතල නැස්චාර්ත පැත්තට යනවා. ඝර්ෂණයක් බවටපත් වෙනවා. අන්තිමට යෝගාවචරය නැස්චාර්තය බවටපත් වෙනවා. නෝවතර මොහ ලෝකෙ මොකක්ද එපා වෙනවා. නමුත් මේ එපා වීම භාවනායේදී බලාපොරොත්තු වෙ යුත්තක්, ජීවුණුවක් මේ රාගය නැතිවීමක් මේ වෙලා තියෙන නමුත් ද්වේෂයට යන දෙන්න එපා. ඒ ද්වේෂය නොයන්න නම් අපේ ලොකු සාංශ මතක් කරේ ඔක ලෑස්තිලා යන්න. රූපේ දිහා බලනකොට රූපේ කමෙන් ගෙවිගෙන යනකොට එන්න පුළුවන් द्वේෂය එහෙම නැත්නම් නීරසකම ඒක ඥානයක් වෙන්න නම් द्वේෂ මූලෙ නැති වෙන්න ඕනේ. ද්වේෂෙන් තොරව මේක බැලුවොත් ඒක ලෝකේ තියෙන විශාලම ඥානයි. ඒක පෘථජ්ජනයට ගන්න බැරි එයා ද්වේෂ මූලිකවයි බලන්නේ. එසේ යාට නිබ්බිදාව ඥානයක් පාටපත් වෙන්නේ නිබ්බිදාව කම්මැලිකමක් පාටපත් වෙනවා. නීරසකමක් පාටපත් වෙනවා. නිින්දක් පාටපත් වෙනවා. එපා වීමක් පාටපත් වෙනවා. මුස්පේන්තුවක් පාටපත් වෙනවා. නෝන්ජල්කමක් කියලාපත් වෙනවා. භාවනා කරන එක මහා එපා වෙන දෙයක් කියලා තේරුම් ගන්නවා. ඉතින් මේකට ගුරුවරයා වගේ කියන්න ඕන කියලා තමයි පඬිස්වාංශය කියන්නේ. මේක ගුරුවරයා කොහොම හරි කරලා මෙයාට තේරුම් කරලා දෙන්න ඕනේ. ඔක භාවනාවේ වැරදිල්ලක් නෙවෙයි. ඔක භාවනාවේ ඉදිරි ගමනක් කියලා. ඉතින් ඉදිරි ගමනක් වෙන්න නම් භාවනා කළා විතරක් හරියන්නේ නැහැ. බණහලා විතරක් හරියන්නේ නැහැ. කමඨාන සුද්ධ වෙන්න ඕන. එතකොට මේ කමඨාන සුද්ධ වීමේදී ගෝලයා වෙන විදිහට කියනවා නම් කමඨා වාර්තාලිය එක නෑ පැහැදිලිවම ලියන්න ඕනේ. තමන්ගේ අත්දැකීම. මම මේ රූපෙදියා බලනකොට මට නිදිමත එනවා මට කම්මැලි වෙනවා මට නීරස වෙනවා. ඒක ලියන්නේ ඉතාම පැංගිරි භාෂාවෙන්. <coughs> කියන්නේ ඇඹුල් භාෂාවේ. කියන්නේත් වටපිට බල බල. මොන දිහා බලන්නේ කියන්නේ අර ඕටිසම් හැදිච්ච එකෙක් වගේ. මොකද ගුරුවරයා දැනගන්න එක මතු කරලා ඕක කොහොම තමයි ඕක කියන්න බැරිකම තමයි යොතන තියෙන රහස. එතන තමයි විඥානේ වැඩ කරන්නේ. ඒ නිසා මේ විඥානය විඥානයේ වශයෙන් දකින්න නම් විඥානයේ අභිඥාවෙන් දකින්න නම් යමක් දිහා නිතර නිතර වෙනස් වෙන ඇහෙන් බලහින්ටොත් ආශාවක් එනවා. එකටම බලා හිටියොත් එපා වීමක්. ඒක තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන. ඒකනේ එක දිගට එකක් දිහා බලා හිටපන්. මොකක් හරි කමන්නේ. ඒක සාමාන්‍ය කිතු බුදුරජාණන් වහන්සේ වැඩි අනුකම්පාවෙන් කියනවා ඒක නැවත මතුවෙන ස්වභාවික ප්‍රත්‍යක්ෂ කළ හැකි අරමුණක් නම් මේක අල්ලන්න ලේසි. ඒකයි බුදුරජාණන් හුස්ම අල්ලලා දීලා තියෙන්නේ. ඒක ස්වභාවයෙන්ම මතුවෙනවා නැවත නැවත මතුවෙනවා ප්‍රත්‍යක්ෂ කළ හැකියි. අපි බුදු ගුණ ගත්තට ඒක ස්වභාවික නැහැ. ප්‍රත්‍යක්ෂයක් නෙවෙයි. ඒ නිසා ඒව සමතරමුණු වෙනවා. මේ ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණට කියන විපස්සනා අරමුණ කියලා එකයි අඳුල්ලා දෙන්නේ බුදුරජාණන්සේ. ආනාපාන විතරමයි. ඒකෙම හේවණල්ලක් තමයි ඔය පිම්බීම හැකිලිම කියලා අල්ලලා දෙලා තියෙන්නේ. අල්ලන්න පුළුවන්. අත්දකින්න පුළුවන්. අන්නේ අත්දකින්න දේ දිහා බලාගෙන ඉන්නකොට ඒ යෝගාවචරයා ඒ යෝගාවචරයා මේ අරමුණ ඉස්මතු කර ගන්නාසුළු ආධුනිකෙක් වශයෙන් බලනවා. ඒ කියන්නේ ආනපනේ අල්ල ගන්නාසුළු. ඒක හරිම අමාරුයි. ඒක හරිම අමාරුයි. යෝගාචර බර ගානක් කියන මට අරමුණ ඉදිරිපත් වෙන්නේ නැහැ, පේන්නේ නැහැ. নানা ආකාර දේවල්. කොයි අරමුණ හරි කමන්නේ නැහැ. නමුත් මේ ඉන්න සභාවේ උඟ දෙනෙක් එහෙම චෝදනා කරන්නේ. ඒගොල්ලෝ උත්සාහ කරලා කරලා කොතනකින් හරි වලිකින් හරි ආනපනේ ඇල්ලුවයි කියමු. දැන් මේ විදියට මේ ආනාපානේ අමාරුවෙන් අල්ලගෙන ඇති වෙන සතුටක් තියෙනවනේ. වේදනාව පිණිච්ච ආනාපානේ පේනවා. මුලමදාග වශයෙන් දැන් ගෙවෙනවත් පේන. ඒක හරි සතුටක් එනවා. නමුත් මේ යෝගාවචරය මේ සතුට ඉක්මවලා මේ ආනාපානේ ඉක්මවලා බලානින්න අරමුණට කාලානුරූපව මොකද වෙන්නේ කියලා බලන්න ගියේ නැත්තම් මේ ලැබුණා බොහොම හොඳයි කියලා මේක සිප වැළඳගෙන ඒක මේ මණිකක් හම්බුණා වගේ සාක්කුවේ දාගෙන තියානින්න වෙනුවට මේ අරමුණේ විපරිණාමය බැලුවේ නැත්නම් ඒ තන්නේ කර ගුරුවරයාගේ වැරද්ද. ගෝලයාගේ දක්ෂකමට එයා ඉස්මතු කරගත්තා. මුණට මුණ දාලා අල්ලගත්තා. නමුත් ඒ බලන්න මේ සතුට ඇති වෙන්න සතිය ඇති වෙන්න සමාධිය ඇති වෙන්න ඉස්සර වුණා වූ මේ අරමුණෙහි දොස් දක්නාසුලව ත්‍රිලක්ෂණයේ දක්නාසුලව විපරිණාමයේ දක්නාසුලව බලන්න කියලා දෙන්න ගුරුරුන්ට කොන්දපණ නැහැ ගුරුරුන්ට කොන්දපණ නැහැ. මොකද එතකොට ගෝලයා අතහැරලා දාලා යනවා යන්නේ. මොකද මේක බලහන් ඉන්නකොට ඉන්නකොට අර තිබුණු ආනාපානිය ලැබි මේ සතුට නැති වෙනවනේ. ගොරෝසුකම නැති වෙනවනේ. ඉතින් ආයක අර්ථකථනය නැතුව මේ සතිය නැතිවීම කියලා. මේ සමාධිය නැතිවීම කියලා. මොකද යෝගාවචර පුදුම කෑදරකමක් තියෙන සමාධියට. දැන් මේකේ විපරිණාමය බලන්න මේ ආනාපානය කියන භාවනාවට බැස ගන්න හේතු වුණා වූ ඒක දැකීමෙන් සතුට ඇති වුණා වූ මේ අරමුණේ විපරිණාමය බලන්න යොමු කරගන්න බැරි වුණොත් ඒ ගුරුවරයාගේ වැරද්දක්. ඒ නිසා ඒක මුලදි කියලා දීලත් බෑ. මුලදි කියලා දුන්නොත් ආනපනේ අල්ලන්න තුනිකයි. අල්ලන්න ඇරලා කිනෝ අල්ලගත් එකේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීච පජානාති දැන් රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීච පජානාති දැන් යන්න කියනවා දීර්ඝ වැටෙහි ආස්වාසයේ කිටි ආස්වාසයක් වඩටපත් වෙන ඇති. ඊට පස්සේ සබ්බකාය පටිසංවේදී එතකොට මේ ආස්වාස මුලුල්ලම මුලමදාග වශයෙන් දක්නාසුලුව මේක දිහා බලන්න කියලා කියන්නේ මේක විපරිණාමයේ බැලීම. ඒ මේකයි සමත භාවනා විපස්සනා භාවනාවේ වෙනස. සමතෙදී මේ අල්ලගත්ත අරමුණ නිමිත්තක් කරගන්නවා. පටිපහග නිමිත්ත, අර්පණා නිමිත්ත, උපචාර නිමිත්ත කරගන්නවා. ඒ කියන්නේ ඒක අල්ලනවා. විපස්සනාවේදී අල්ලන්නේ සුඛ නම් මේ විදිහට. හසුරවන්න පුළුවන් විදිහට අල්ලන්නේ කඩුවක් ගත්තා වගේ. කඩුව අමෝරා ගත්තොත් කඩු ෆයිට් කරන්න බෑ. කඩුව සුකනම් මේ විදිහට අල්ලනවා කියලා කියන්නේ මේ මට සතිය ඇති වෙන්න භාවනාවට බැසගන්න යාන්තම් සතුටක් ඇති වෙච්ච ඇති කරගන්න හේතු වෙච්චි ආනාපානයේ කාලානුරූප මොකද වෙන්නේ කියලා බලන්න. ඒකට ලොකු අනුවේ අන්වේ ඥානයක් අවශ්‍යයි. ඒකට ලොකු විපස්සනාවක් අවශ්‍යයි. අනුපස්සනාවක් අවශ්‍යයි. ඒක නිසා බැලු බැලමෙන් නෙවෙයි දකින්න ඉස්සලකත් එක සංසන්දනයක් යන්න ඕන. ඊගාවට මේකටත් වැඩිය වෙනස් වුණාට කමක් නැහැ කියලා යන්න ඕන. මේක මෙහෙමම තියෙන්න ඕන කියලා ගත්තොත් ඒක සමතෙට කරන උපදේශනයක් වෙනවා. ෆ්‍රිජ් එකට දාලා ලොක් කරා වගේ, ඩීප් ෆ්‍රිජ් එකට දැම්මා වගේ ඒක එහෙම තියෙයි. මේ කණ්ඩ හම්බ වෙන්නේ. කණ්ඩ නම් ඕක උයලා කපලා වැඩ ගන්න ඕන. එතකොට මේක ශීඝ්‍රයෙන් වෙනස් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ශීඝ්‍ර වෙනස් වීමට යෝගාවචරය ඇතුලේ ලুকু ඝර්ෂණයක් තියෙනවා. ඒ ඝර්ෂණයේ ඉන්නේ වේදනා සංඥා සංඛාර කියන තුන අනුව. ඒ නිසා රූප කර්මස්ථානය සාක්ෂාත් කරගෙන ඉදිරියට යන යෝගාවචර වර්ග තුනකට බෙදෙනවා. සමහර වේදනා පැත්තෙන් බලනවා අර තිබුණ ආතල් එක නැහැ. ආශික් එක නැහැ. ඉතින් ඒ නිසා දමල ගහලා යනවා. නැත්තම් සමහරු හිතනවා දැන් වේදිතේක ඉඳලා විඳිය හැකි දෙයක ඉඳලා විඳින්න බැරි දෙයකට යනවා කියලා හොඳ හොඳ පටි මේ යෝනිසමනස් කාට වට ගන්න කට්ටියුත් තියෙනවා. වේදනාව හරහා. ඒගොල්ලෝ හැඟුම් බර කට්ටිය. ඊට පස්සේ සංඥාව හරහා ඉස්සෙල්ලා මේක හඳුනා ගන්න පුළුවන් නම් කරන්න පුළුවන් සංඥාවක් තියෙනවා. දැන් සංඥා කරන්න බෑ. සංකල්පයක්ද දන්නෙත් නැහැ. යථාර්ථයක්ද දන්නෙත් නැහැ. හුස්ම තියෙනවා කැඳ හැඳි කෑවිලා වගේ කැඳ කෑවිලා වගේ. ඉතින් මේ නිසා sannivedanaya අතින් කරගන්න බැරුව කමඨාන් සුද්ධ කරනකොට වාර්තාව ලියා ගන්න බැරි යෝගාචර කට්ටියකුත් තියෙනවා. ඒගොල්ල සංඥා ස්කන්ධයට වැටෙනවා. සමහර මේක බොහෝම ලස්සනට විස්තර කරනවා. මේ බලාගෙන ඉඳද්දිම මේ රූපේ වියකෙන හැටි. ඉරට හඳට නොකියා හොර රාසේ රූ කාලය වියකෙනවා. ඇස්ස දහ ගන්නට බැරි ලෙස රූපේ කෙමෙන් මැකී යනවා. මේ කතා කරන්නේ අනිත්‍යයක් තමයි නෝ సౌందర్యාත්මකව කතා කරනවා. එයා දන්නවා සංඥා වැඩ කරන්නේ. ඉතින් සංස්කාර මේ වෙනස් වීම දකින්නකොට නිකන් ඉන්න බෑ යාට. මොනවා හරි කරන්න හිතෙනවා. එක්ක හයියෙන් හුස්ම ගන්න හිතෙනවා. එහෙම නැත්නම් ඇත්ත කාලත කාලා බලන්න හිතෙනවා හුස්ම තියනවාද කියලා. එනත එක්ක නින්දට වැටෙනවා. අන්නේ වැටෙන දෙන්නේ නැතුව මුකුත් කරන්නේ නැතුව මේක බලාගෙන ඉන්න බැරි මේ සංස්කාර යමක් සංස්කරණය කරනවා විතරක් නෙවෙයි විඥාණයට උල්පන්දක් දෙනවා එක්ක නැගිටපන් එක්ක අහියෙන් හුස්ම ගනින් එක්ක බුදිය ගනින් එතකොට විඥාණය ආනේ සංස්කාර දෙල්ලන ඕන ඉතින් සංස්කාර පිළිබඳව අවදීන් යන යෝගාවචර කියන උත්තම ශික්ෂකෙක් එයා තමන් ශික්ෂණය කිරීම ඉතාම දක්ෂයි සංස්කාර ශික්ෂණය තමයි ශික්ෂාව අන්තිම ශික්ෂණය සබ්බ සංඛාර සමතෝ අන්න ඒකට යන එක නා පේනවා මෙතෙන් මේ සියල්ල සමතේටපත් කෙරුවට පස්සේ සමනේකටපත් කෙරුවට පස්සේ නිකන් ඉන්න බැරි ගතියක් එනවා සැකයක් එනවා මොනවයි කරපන් කියලා එකක් එනවා. ඒකටම විඥානයත් උඩගෙඩි දෙනවා. ඒසකට විඥාන කියන මොනවාක්වත් ගෙවිලා යනට වැඩිය යමක් හොඳයි something is better than nothing කියලා සිංහල ඉංග්‍රීසි කියමනක් තියෙනවා. ඒ නිසා දන්නේ යකා හොඳයි නොදන්නේ යකාට වැඩිය කියලා සිංහලෙන් කියනවා. සේරම ඔය ලෞකික ඥාන ඔය පු탁ජනේ හදාගත්ත දේ බුදුචානන්සේ කියනවා nothing is better than something කියලා. නොදන්න දේ හොඳයි දන්න දේට වැඩිය කියලා. මුළු මානව දැනුවම තියෙන්නේ දන්න දේ මත තක తీරුයි, මෝඩයි. නොදන්න දේ ගැන හිතලවත් නැහැ. අද අඩු ගානේ භෞතික විද්‍යාව කියනවා ඇන්ටි මැටර් ඩාර්ක් මැටර් 96ක් තියෙන්නේ. දන්න දේ 104යි තියෙන්නේ. අපි මේ 104 නේ මේ පිණුම් ගහන්නේ. නොදන්න දේ ගැන හොයන්න ගියොත් අපි ඉපදිලාවත් නැහැ. යන්න හදනකොට අපනෝල් ගැට ගන්නවා. යන්න හදනකොට පඳුරු වයින් කරනවා. යන්න හදනකොට පිටින්තුල් දානවා. යන්න හදනකොට සෙත් කවි කියනවා. බය බයක් ඇති වෙලා වගේ පාළුකම් තනිකන් දෝෂයක් ඇති වෙලා වගේ කියලා. ඒකට බුදුහාමුදුරු ගැන කවදාකවත් සද්ධාාවක් එන්නේ නැහැ. ඔකෝ දෙයියෝ තමයි යල්ලන්නේ. ඉතින් මේ ගතිය අනුන් කෙරේ අපිට විශාල වශයෙන් බලතැකි අද තියෙන බුද්ධ ආගමේ. නමුත් තමන්ගේ හිත දිහා බලන්නේ භවනා කරගෙන මේ රූපේ මේ විදියට <clears throat> විභූත වේගන යනකොට එක්ක රූප වේදනා පැත්තෙන් සංඥා පැත්තෙන් සංස්කාර පැත්තෙන් ඝර්ෂණයක් ඇති කරන හැටි මේ ඇති තනින් නැති තැනට යනකොට දන්න තනින් නොදන්න තැනට යනකොට කියන්න පුළුවන් තරම් කියා ගන්න බැරි තැනට යනකොට දැනෙන තැනින් නොදැන තැනට යනකොට මමයට මොකද වෙන්නේ කියලා මහන්නයට මොකද වෙන්නේ කියලා තෘෂ්ණාට මොකද වෙන්නේ කියලා බැලුවොත් මෙතන කවුරුවක්වත් නැහැ මේක අත්දකපු නැති කෙනෙක් කිසි කෙනෙකුට ඒක ටැකල් කරන්න බෑ. මොකද එයා විඥානය තුලින් දෙන ලනු හරහා තමයි විඥාණයෙන් දෙන ගොඩ පෙරක දෝරකම් අනුව තමයි මේක හතුරවන්න හදන්නේ. ඒකෙදි විඥානේ ඉන්නේ මේ භාවනාවට හරස් කපලා. එහෙම නැත්නම් මේකේ ප්‍රතිෂ්ඨාවක් නැති වෙගෙන යන බව විඥානේ දන්න නිසා විඥානේ කොහෙන් හරි ගොඩ පෙරක තුරුමක් දෙනවා. ඕක තුලින් අතගාලා හරි හුස්ම ගනි. එහෙම නැත්නම් බුදිය ගනි. දැන් අයියෙන් හුස්ම ගනි. කියලා අර ඇතුලෙන් දෙන ඔපිනියන් ගොඩ පෙරක දෝරුකම් ඒව එක එකට ඔක්ක පිටින් දෙන්න ඕනේ හැම කෙනාම ජාතකෙම්ම ගේනවා. ඒ වගේ මේ යම් කිසි කෙනෙක් තේරුම් ගත්තොත් මෙතනදී කල යුත්තේ ගොඩ පෙරකක් දෙන්න එපා. ඔය ගෙවීමට එහෙම යන්න කියලා ඒ සඳහා ක්‍රම සහ විදිත් හැම කෙනාගේම මල්ලේ ලක්ෂයකට වැඩිය තියෙනවා. කවුරු කියලා දෙන්න ඕනේ ඕන කරලා තියෙනක උත්ප්‍රේරණය කරලා දෙන එකයි මෙන්න බුද්ධ ශාසනය. මෙන්න තමන්ගේ ඥානය මෙන්න මේක තමයි ගඟ දිගට යනවා කියලා කියන්නේ. මේක තමයි against the grain කියලා කියන්නේ. පුළුවන් නම් නොදන්න දෙයට සාදර වෙයන්. දන්න දේ නැති වෙනකොට සතුටක් ඇති කරගනින්. මේ මුළු ලෝකෙම දන්න දේ තුල තරම් කරලා දිනන්න හදනවා. උඹට පරාජය හොඳයි. දිනා ගන්න කියපන්. අසුචි වල කියන අසුචි පණුව අසුචි කැලිය අල්ලන්න දඟලනකොට උඹ මොකටද දඟලන්නේ? අන්නේ වගේ මෙතනදී නොයීම සඳහා විඥාතං විඥානං අභිජානාති කියලා කියනවා. එතකොට මේ විඥානේ මේ වෙලාවේදී අපිව කුප්පන හැටි. අපිව ඝර්ෂණයකටපත් කළා, අසහනයකටපත් කළා, සැකයක් ඇති කරලා, බාහිරේ වැරදි දැකලා පර්ෆෙක්ෂන් එනකම් බලනින්. මේ වඩා හොඳට යන්නේ සාපේක්ෂව හොඳ දෙයට යනවා වෙනුවට 100%ක්ම නැති වෙන්න බලනවා. එහෙම නෑ. ටික ටික ටික ටික. Tamanne තේරේ ඉස්සරහට යන ගතියක් කොහෙද යන්නේ? නොදන්නා ශේෂ්ත්‍රය අසර්මං වෙනවා. අන්න ඊතර තමයි බුදු ආමර කෙරේ ශ්‍රද්ධාව තියෙනවා කියලා බලන්න පුළුවන්. දන්න දෙයක සරණ යනවනම් ඒක කියන්න වෙනවා රිදුනට හිත බුදුන් කෙරේ ශ්‍රද්ධාවමදි. ධර්මයේ කෙරේ ශ්‍රද්ධාවමදි. සංඝයා කෙරේ ශ්‍රද්ධාවමදි. අපි ලොකු සාංශි ඉන්න කාලේ කියනවා අපි කවුරු හරි අසීමිතව ಗುಣවර්ණා කරන්න ගියොත් ඒක බුදුහාමරණ ගන්න නිග්‍රහයක් වෙනවා. අසීමිත ගුණ වර්ණනා කරලා එකනයි ලෝකේ ඉන්නේ බුදුහාමුදුරුවෝ විතරයි. ඉන් මෙපිටරි කාගරි ගුණ වර්ණනා කරනවා නම් උගෙන් කුට්ටිය කඩා ගන්නයි බලන්නේ. කාර්යය කෙනතුරු කාගෙත් ඇවටිල්ල. ගුණ වර්ණනා කරන්න ප්‍රමාණය තියාගෙන. ඕනකට වැඩිය එහෙම අසීමිත ගුණ කියන්න කෙනෙක් අපට නෑ. මොකද හේතුව අපිට බුද්ධ ශ්‍රද්ධාව තියෙනවා. ඒ වගේ තමයි අරමුණ ගෙවිගෙන යනකොට අපි බුදුහාමුදුරේ ශ්‍රද්ධාව පැත්තක තියලා අපේ මොලේ හෝ පොතේ පතේ දැනුම හෝ හොයන්න යනවනම් ඒක පොඩි කෙනහිල්ලක් වෙනවා බුදුහාමුදුරුවෝ. ඒක පොඩි කෙනහිල්ලක් වෙනවා ධර්මයට. ඒක පොඩි කෙනහිල්ලක් වෙනවා සංඝයාට. ඒක පොඩි කෙනහිල්ලක් වෙනවා තමන්ගේ සීලෙට. තමන් රකින්න සීලය මෙතෙක් කරන ආපු චරිතේ පැත්තක දාලා එක්ක අපිට සැකේනවා. එහෙම නැත්නම් මොනවාරි කරන්න හිතෙනවා. මං කියන්නේ ඒ සැක හෝ කරන්න හිතන දේ අකුසලයක් කියලා. නමුත් අකුසල් මූලයක් කියලා නම් කියන්නේ. ඒ කුයි කුයි ගාන ගතිය නොකර ඉන්න බැරි ගතිය තමයි කෙලසෙනවයි කියන්නේ. කිප්පෙනවයි කියලා කියන්නේ. අන්න එතන අකුප්පාව, නික්ලේශීව මේක දිහා බලාගෙන බලන අපි මෙතෙන් යනකම් කොච්චර සංසාරේ යන්නේ ඇද්ද? ඊට පස්සේ කල්පනා කරලා ආපහු දන්න කක්කාවටම යනවා. මේ නොදන්න ශේෂ්ත්‍ර ඉදිරියට යන්න විඥාණං විඥානතෝ අභිඥාය විඥාණං මාමඤ්ඤී. අන්න එතනදී විඥාන දෙන ගොඩ පෙරක දෝරු කංගනුව මඤ්ඤනා කරන්න එපා. කතන්දර හදන්න එපා. කල්පනාට වැටෙන්න එපා. වැටුණට කමන්නේ දුරදිග යන්න එපා. යනකොට දැනගන්න ඕනේ මේ විඥාන රිපුල අණුවක් කියලා. විඥානතෝ මාමඤ්ඤේ. විඥාණය පංචමී විභක්තියට දාලා. විඥානයේ කෙරෙන් මඤ්ඤා කරන්න එපා. විඥානයේ කෙරෙහි මඤ්ඤනා කරන්න එපා. සත්‍යමේ විභක්තියට දාලා කරන්න බෑ. විඥානං මාබිනන්දති මේ විඥාන දෙන් ලනු අබිරමණය කරන්න එපා අභිරමණය කෙරුවොත් විඥානයේ දැඩි ලෙස ග්‍රහණයට ලක් කරනවා. විඥානයේ අසරණ වෙන විදිහට පච වෙන විදිහට අනාත්ම මේ පදනම් විරහිත වෙන විදිහට එහෙම නැත්නම් කියනවා අස්ථානගත වෙන විදිහට අනිදස්සන වෙන විදිහට අපපතිතිත වෙන විදිහට කටයුතු කරන්න පුළුවන් එක්කනට සේක தත්වෙට යන්න පුළුවන්. ඒක සියදී නසා ගැනීමක් කියලා කියන. ඒ එපිස්ටමොලොජිකල් සිව්සයිඩ් කියලා කියනවා. ඥාන විභාගීය සිවිදිනසා ගැනීම. දන්න දැනුම සේරම පැත්තක දාලා වෙන දෙයක් වුණා වේ කියලා මොකක්වත් නොකර සිටීමේ හැකියාව සංඥා නොකර සිටීමේ හැකියාව මේක විඳින්න යන්නේ නැතුව ඉන්න ගතිය. වේදනා සංඥා සංස්කාර නැතුව නිකන් දරකඩක් වාගේ කණුවක් වාගේ ඒකට හික්මීමක් කියලා කරන බෑ කියතන කිරීමක් නෙමෙයි තියෙන්නේ කිරීමේන්නේ විඳින්න ගියොත් සංඥා කරන්න ගියොත් සංස්කාර කරන්න මෙතෙන් තියෙන අකිරියක් ඉතින් අපි අපි නිර්මාණශීලී වෙලා එහෙම නැත්නම් ප්‍රගතියක් හිතන්න ගිහිල්ලා අපි මේක සංස්කරණය කරන්න හදනවා. මේකට සංඥා දාන්න හදනවා. මේක වේදනා හරහා විස්තර කරන්න හදනවා. ඉතින් ඒ ඒ ඔක්කොම විඥාන දෙන ලනු බව දැනගෙන විඥාන මාමංජ විඥාන දෙන ලනු කණ්ඩෙපා. කාලා තමයි නොකා ඉන්නේ. ඒකයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ. ඒ විඥානයේ කෙරෙන් මේ ප්‍රශ්නේ විසඳන්න යන්න එපා. විඥානයේ කෙරෙහි මේ ප්‍රශ්නේ විසඳන්න යන්න එපා. විඥානයේ අභිනන්දනය කරන්න එපා. තංකිස හේතු පරිඥාතං තස්සාති වදාමි. යා විඥානයේ පහත්පසින් දැනගන්නා හැටියට යනවා මිසක් විඥානේ දෙල්ල අනු කන්නේ නැහැ. මේ ලනු නොකන නම් බුද්ධ ශ්‍රද්ධාව අවශ්‍යයි. ධර්ම ශ්‍රද්ධාව අවශ්‍යයි, සංඝ ශ්‍රද්ධාව අවශ්‍යයි, සීලය අවශ්‍යයි. ඉතින් ඒක නිසා අපට ලොකු අභියෝගයක් වෙනවා. අපි මේ කාමේ සහ කාම සංඥා දුරුවන් කිරීමට ඉදිරියෙන් තියාගත්ත රූප සංඥාව රූප කර්මස්ථානයේ විපරිණාමයට ලඟ වෙලා අපි හැසිරෙන්නේ කොහොමද කියලා බලන්න බැලිලි. ඒකට අපිට පිටින් මේ උදව්ව ගන්න පුළුවන් මේ විපරිණාමයේ සිදුවෙනකොට මට හිතෙන දැනෙන වැටහෙන සියල්ලම කමඨාන් වාර්තාවට දානවනම් කිසි කෙනෙක් දන්නේ ඒගොල්ලෝ එක පුද්ගලිකයි රහසිගතයි කරනවා. මේ භාවනා කරනකොට අරමුණ ගෙවිගෙන යනකොට එන දේවල් රහසෙන් කියන්න හදනවා. මට පුද්ගලිකව පොඩ්ඩක් කතා කරන්න බැද්ද කියලා. ඒ කියන්නේ විඥාණයට සපෝට් එක දෙන්නයි ආසාව. විඥාණයට කඩුව දීලා ප්‍රතිෂ්ඨාවට කඩුව දීලා අපතිත්තාවට කපුව දෙන්න හදාන්නේ. අන්නේම ෂටගතියක් අපි ළඟ තියෙනවා. හෙලි කරන්න නිවන් දකිනවා. මේක හෙලි කරන්න නිවන් දකිනවා. හෙලි කරන්නේ නැතුව පුද්ගලිකයි රාජිකතයි කරනවා කියලා කියන්නේ අපි තාම අනියම් ප්‍රේම සම්බන්ධයක් තියෙනවා විඥානයත් එක්ක විඤ්ඤාත්තියත් එක්ක. විඤ්ඤාත්තිය කියලා කියන්නේ විඥානය විසින් කරන ෂට මායාවල් ටික. මේකට කියනවා විඤ්ඤාත්ති මාත්‍රතා සිද්ධි. එහෙම නැත්නම් යෝගාචාර කියලා වෙනම නිකායක් තියෙනවා මහායාන. නිකාය. ඒකෙ පෙන්නනවා අපිට කණ්ඩෝන වෙච්චාම අපි කබර ගෝයා තල ගෝයා කරගන්නේ. හරි පාරට වැටෙනවා නම් අත්තිකේ උපඤ්ඤාතෝ මග්ගෝ කියලා අපේ යෝගාශ්‍රම සංස්ථාවේ දාලා තියෙන ලෝගෝ එකේ යන්න ඕන නම් පාර තියෙනවා. ඕන නැතිකම තියෙන. අපිට මේ දන්න ලෝකේ රජ වෙන්න ඕන වෙලා තියෙන. අපි මේ අපේ ඉන්න බજાર එකට අයියා වෙන්න ඕන වෙලා තියෙන. නොදන්න ශේෂ්ඨකම අයියා වෙන්න බෑනේ. ඒ ශේෂ්ඨේ කවුරුත් නැහනේ. ඉතින් ඒ නිසා අපි එතෙන්ට යනකොට හැරිලා අපේ කට්ටියෙන් අහනවා, වයිෆ් කෙන් අහනවා, කට්ටියෙන් අහනවා මොකද කියන්නේ අර ගහ ගන්නවට කියන්නේ මේ මේ මාව අල්ලගනි මාව අල්ලගනි කියලා කියන්නේ. ගහන්න යනකොට අනිත් කාර කියන අල්ලගනියකෝ මාව පොඩ්ඩ මාව අල්ලගනි කියලා කියනවා. අතහැරපන් කියන්නේ නැහැ. අල්ලගනි කියනවා ගියොත් ගොටි ගන්න දෙනවා දන්නවනේ. යාළුවර කියනවා අල්ලපන් කියලා. <laughs> අපේ කට්ටිය ගේම. ඉතින් සවත බුදුරජාන් වහන්සේ මේ යනකොට කට්ටිය මැජික් පෙන්නනවලු. උණගාක් මුදුනේ පාත්‍රයක් බැඳලා ගන්න කියනවා. ඉතින් එතකොට මේ වෙන සාස්ත්‍රයක් ඇවිල්ලා හිටියලු ආයෙ ගෝලියෙක් කිව්වලු දැන් බුදුරජාණන්සෙත් ළඟින් එනවා. ඒ නිසා ඔබතුමා මේක නැගලා ගන්න කිව්වලු කල්ලාතු. එතකොට අර අනික් යාළුවට කළු මට නගින්න බැරිඳු මගේ ඇඟේ එල්ලියන් කියලා. ඉතින් අඩු කෑ ගහනලු කන මුලින් අතෑරපයියා කොහමද අතෑර මට උඩ යන්න දීපන්කෝ කියලා. දැන් ගෝලයා එල්ලිලා ඇඟේ. බුදුසෙන්සේ කිව්වලු ඔන්න ඕම අභිෂ්ඨා තමයි මේගොල්ලෝ ගාව තියෙන්නේ. පෙන්න ගන්න විදියක් නැමෙ ගෝලෝ ඇඟේ එල්ලිලා නැත්තම් උඩ යන්න පුළුවන්. අපිටත් තියෙන විඥාණයට දෙන ලනු අපි කරන ෂාටගති කියනකොට සේවලකමක් තියෙනවා. මේ දිනාගත්ත ලෝකේ රජ වෙන්න ඕනකම නිසා අපි නොදන්න ලෝකෙට යනට හීන දාඩි දාන. ලෝක කතර කැවෙනවා. උණ ගැනිනවා. උළුව පොළවේ ගහනවා. ලෝ මේ ඇඟට වෙන්න තියෙන හැම කෝලමම වෙනවා. ඒ මොකද හේතුව මේ විඥානේ පණ තියෙද්දිම මරණය අත්දකිනවා. ඒ හේතුව මේ රූප ලෝකයෙන් සමුගන්න යනවා රූපේ රූප සංඥාවක් බාටපත් වෙලා ඒ කැඳ වෙලා ලොඳ වෙලා හැඳි ගෑවිලා යනවා. අන්නේ හැඳි ගෑවිලා යද්දි නලියන්නේ නැතුව හිටපන් විඳවන්නේ නැතුව හිටපන් සංඥා කරන්නේ නැතුව හිටපන් සංස්කරණය නොකර හිටපන් කියන එක තමයි ප්‍රඥා ශික්ෂා කියලා කියන්නේ. කාමසේ ඒක සීල ශික්ෂා සමාධි ශික්ෂා නෙවෙයි. ප්‍රඥා ශික්ෂා. මේ ගෙවෙන එක ඔය මරණ කාට මැරෙන්න අරපන්. ඔකට ආයේ නලියන්න යන්න එපා. ඒ දිගට යන්න අරපන් කියලා. එතකොට විඥාණයපත් වෙන తত্ত্বය රූපේ සාරණක් නැතුව වේදනාවෙන් සංඥාවේ සංස්කාරයන්ගෙන් කිසිම සේලයිනුත් නැහැ, ග්ලූකෝසුත් නැහැ, કૃත්‍රිම සෝෂණයක් නැති වෙනකොට විඥාන తত্ত্বය පවතින්න පුළුවන් දෙයක්ද කියලා. මේ පණ ඇති මිනිස්සෙක් තුල එහෙම අපපතිත්‍ිත විඥානයක් පවතින්න පුළුවන්ද කියලා. ඒක බරපතල ප්‍රශ්නයක්. ඒක හිතෙන්නේ මැරලා ඉවරනාට පස්සේ වෙන්න පුළුවන්. එහෙම නැත්තම් කියන්න තියෙන්නේ මේ විඥානේ තනි වෙන්න පුළුවන්ද කියලා. බුදුජානනාංශයෙන් සඳහන් කරලා තියෙනවා ගින්නරක් හා විඥානයේ සමානයි නම් ගින්දරපත් වෙන උපස්තරයේ ඉන්ධනයට අනුව ගින්දර නම් කරනවා. දර ගින්දර පිදුරු ගින්දර, ඉන්ධන ගින්දර කියලා. ගින්දර කියලා ගින්දර જાතියක් නැහැ. ඒ වගේම විඥානය කියලා එකක් නැහැ. ඒක චක්ක විඥානයක් වෙන්න නැත්නම් සෝත විඥානයක් වෙන්න, ගහන විඥානයක් වෙන්න. ඇසුරු කරන දේ අනුව තමයි නම් කරන්නේ. එතකොට මේ ඒ ඇසුරුකකින් තොරව අපපතිට්ඨිතව යමක් ඇසුරු නොකරන විඥාන ස්වභාවයක් තියෙන්න පුළුවන් ද කියන එකක් වගේ සාරිපුත්තු සාංශේ අහන ප්‍රශ්නයක් එහෙම සංඥාවක් තියෙන්න පුළුවන් ද කියලා. ඒතර බුදුචාන් වහන්සේ ඒ කියන්නේ ඒ තාර්කය ඉක්මවලා ගිය ඒ දෙයට සංඤ සංඤේ නෝපිවි සංඤේ න විසඤ්ඤ සංඤේ න විභූත සංඤේ එවං සමේතස විභූති රූපං සංඥා නිදානානි පංච සංඛා කියලා ඒ සංඥාව රූපේ සංඥාව ගෙවිගෙන යනකොට මේ රූපය ආනපනෙ තියෙනවද නැද්ද බටේ සද්ද තියෙනවද නැද්ද? ඇඟ තියෙනවද නැද්ද? මට යමක් කළ හැකි தත්ත්වය තියෙනවද නැද්ද කියලා ඔක්කොම අභියෝගයට ලක් වෙනකොට ඒකේ විශ්වාසයෙන් එහෙම තැනක් තියෙන්න පුළුවන්. කියන විශ්වාසයෙන් හිටියොත් ඒකට විශ්වාසය ඇති කරන්න ඔය කලා විවාද සූත්‍රයේ සඳහන් කරලා තියෙන නසඤ්ඤ සංඥා සාමාන්‍ය සංඥාවෙන් නෙවෙයි පටවියාපතේ ජී වෙලාවේ බලන්නේ. සාමාන්‍ය පුත්තජනය බලන සංඥාවේ නෙවෙයි. න විසඤ්ඤ සංඥාට විසඤ්ඤ වෙලා ක්ලාන්ත වෙලත් නැහැ. නොපි අසඤ්ඤේ අසඤ්ඤ සත්‍යයට ගිහිල්ලා එහෙම නැත්නම් අකින්චඤ්ඤායතනයත් නෙවෙයි. න විභූත සංඥා සංඥාව නැත්තේමත් නැහැ. මොකද්දෝ සංඥාවක් තියෙනවා. අන්නේ තෙන්ට යනකොට රූපේ ගෙවිලා. රූපේ ගෙවෙන්නේ ඉස්සෙල්ලා මේ හතරෙන් එකට විඥානේ පැන ගන්න හදනවා. අපි උත්සාහ කරනවා භාවනා යෝගාවචර උත්සාහ කරනවා. කමඨාන සුද්ධ කරගත්ත එක උත්සාහ කරනවා. මුඛයකටවත් අහුවෙන්නේ සංඥාවක් තියෙනවා. ඒකේ සංඥාවක් නැති බව කියවෙනවා. සංඥාවක් තියෙනවා සංඥාවක් නැති බව දන්නවා. කොනවද සංඥාව සාමාන්‍ය ලෝකයාගේ සංඥාවක් නැහැ. විසඤ්ඤ වෙලා සී නැති වෙලත් නැහැ. අසඤ්ඤ තත්ත්වෙට ගිහිල්ලත් නැහැ. සංඥාව නැත්තේවත් නැහැ. කියන්නේ මැරිලා නැහැ. සසඤ්ඤීම්මි තමයි. සංඥාව සහිතයි. එවං සමේතස්ස විභූති රූපං අන්න එතෙන්දි තමයි රූපේ සම්පූර්ණයෙන්ම කෙලවරට යන්නේ. යන්න ඉස්සෙල්ල විඥාණය අර මරණ මිනිහා පණ නලියනවා වගේ පණ ගැට ගහ ගන්න හදනවා වගේ දහන දහංගට සේරම දාන විඥානයත් අල්ලගෙන. ඉතින් යෝගාවචරයට කියනවා මේ වෙලාවේදී මේ විඥානය මෙහෙම සලකුණ තබා ගැනීමේ හැකියාව නැති කරගෙන යනකොට ඒක භාවනාවේ විශිෂ්ට තත්වයක් කියලා හිතා. විශේෂයෙන් විපස්සනාවේ. ඉදිරියට යනකොට ආත්ම සංඥාව දැඩි කෙනා ශරීරයට ගොඩාක් ආසගෙනාට එක්ක ක්ෂීසොෆීනියා එනවා එහෙම නැත්නම් බයිපෝලා ඩිසීස් එක එනවා. මේ ඇත්ද නැද්ද කියන එක අතරමැද මොලේ දෙකට බෙදෙනවා. මොලේ ඇතුලේ දෙන්නම ඉන්නව කොහොමඩක්වත්. ඔය ප්‍රශ්නේ මතුවෙනවා මෙතන යමක් තියෙනවද නැද්ද? හිතුවොත් තියෙනව නැත්තම් නැහැ. එතකොට එක්කෝ හිතනවා සර්බලදාරි දෙයයන් නැන්ති කියලා. එහෙම නැත්නම් හිතනවා මට හොඳටම පිස්සු කියලා. ඉතින් මෙතන හොඳ තැනක් කායික මානසික සෞඛ්‍ය බලන්න. ඒ නිසා කවුරු හරි මෙතෙන්ද ගියොත් එතන නිකන් ෆුල් බොඩි ස්කෑන් එකක් කරලා කැට් ස්කෑනරකට දැම්මා වගේ ටෙස්ට් එකක් හම්බ වෙනවා. මනස සීක තත්ත්වයට ගැලපෙනවද කියලා චෙක් කරනවා. ඉතින් මේ චෙක් කරන්නත් අපි බයයි. අපි කොහොමඩක්වත් ආයෙත් ඇවිල්ලා අර කාම ලෝකේ රූප ලෝකේ රජ වෙන්න හදන එක අපිට නැගිටලා යන්න හිතෙන්නේ. ඒක අපිට ඉරියව් වෙනස් කරන්න හිතෙන්නේ. ඒකයි අපිට නිින්දට යන්න හිතෙන්නේ. ඒකයි අපිට හුස්ම හයියෙන් ගන්න හිතෙන්නේ. ඒකයි අපිට ඒ වෙලාවේදී මේ තෝන්තු වෙලා එනකොට ඒ ඒ හරහා යා ගන්න බැරි කයර තියෙන ආශාව නිසා. ඉතින් කවුරු හරි කයට ආශා කෙරුවයි කියන එකට විරුද්ධ වෙන්න බෑනේ කාටවත්. එයා ආශාවේ ප්‍රමාණයට නලියනවා, දඟලනවා, වෙවුලනවා, උඩ පනිනවා, ක්ලාන්ත හැදෙනවා. දවස් දෙක තුනේ නිින්දයක් නැතුව යනවා. ඉතින් හරි වෙහෙසකටපත් වෙනවා. ඒ බුරුම ස්වාමීන් වහන්සේ එහෙම වුණේ නැත්තම් ඌ භාවනා කළා නැහැ කියලාලු කියන්නේ. භාවනා කරනකොට ඉන්න මොන මොකක් හරි දැනක මේ යකා යන්න ඕන. අන්න එතෙන්ද ගියාට පස්සේ බුදුරජාණන් විස්තර කරනවා එහෙම විඥානික ස්වභාවය ඒතං සන්තං ඒතං පනීතං අජ්ජං සබ්බ සංඛාර සමතෝ එවැනි සාන්ත වූ ප්‍රණීත වූ තත්වයක් තියෙන එකේ සංස්කරණ සියල්ලම සංසීලා ආ යමක් කරන්න ඕනේ මේක හරිද වැරදිද ප්‍රශ්නයක් නැහැ සබ්බූපදීපටි නිස්සග්ගෝ තව දුරටත් ප්ලෑන්ස් නැහැ. ඉදිරි සැලසුම් නැහැ. ඒතං සන්තං හේතප්පණිතං යජ්ජ සබ්බ සංඛාර සමත සබ්බූද පටිනිසග්ගෝ තන්නක්කයෝ තෘෂ්ණාව කියලා මේ උපයගත්ත දෙයටවත් තෘෂ්ණාවක් නැහැ විරාගය තියෙන්නේ එපා වීම කෙල්ලවරටම ගිහිලා රාගයේ තියෙනට ආශාවනේ තියෙන්නේ මේක එපා වීම කෙලවරටම ගිහිලා නීරසකම කෙලවරටම ගිහිලා නිදිමත කම්මැලිකම, බය, චකිතය, සැක සේරම ඇවිල්ලා. එයා ඒ සේරටම දාන්නේ නම මොකද්ද මේක හුදේකලාව කියලා නමක් දාගන්න. විවේකයේ කියලා නමක් දාගන්න. විරාගයේ කියලා නමක් දාගන්න. නිබ්බින්දව කියලා තියෙනවා. නිබ්බින්ද කියන්නේ වේදනාවක් නැහැ. වේදනාව පැත්තෙන් ඕක කියනකොට නිර්වේදය කියලා කියනවා. නිබ්බිදාව කියලා සඳහන් කරනවා. සංස්කාර පැත්තෙන් අනිත් පැත්තට අන කරනවා විසංකාරගත වෙනවා කියලා. සංඥාව පැත්තෙන් ඕකට ලෑස්ති වීමට කියනවා ඒතන් සමේතස විභූති රූපං සංඥාව යම් ආකාරයට පවතිනවාද මේ රූපේ සම්පූර්ණ given තැන්ට යන්න අරපන් සංඥා කරගන්න බැරි තත්ත්වයට යන්න අරපන් දිය වෙන්න අරපන් දැන් අපි අයිස් ටිකක් වතුර වෙනකොට මේක දැන් අයිස් කියනවද වතුර කියනවද බැරි නිසා අයිස් වතුර කියලා කියනවනේ අයිස් කියන්න බෑ මොකද අයිස් නම් කැටයක් වතුර කියනවනම් සාමාන්‍ය උෂ්ණත්වයේ වතුර දැන් මේ අයිස් දිවිච්ච වතුර අයිස් වතුර කියලා නමක් දාගන්න. ඒකට අයිස් වල ඉඳලා ඝනය කියලා ද්‍රවයට මාරු වෙනවා. ඒතර ද්‍රවයක ඉඳලා වාෂ්ප වෙනකොට වියලනයේ গুপ্তතාවය කියලා අමුතු තාපයක් ඇද ගන්නවා. මේක කාටවත් අල්ලන්න බෑ. විලයනේ. වතුර වාෂ්පීකරණය වෙනකොට විශාල ශක්තියක් ඇද ගන්න දන්නෙත් නැහැ. එතන গুপ্তයි. අයිස් වතුර වෙනකොට වතුර වාෂ්පීකරණය වෙනකොට හැම තැනම හොල්මනක් තියෙනවා. ඒක අල්ලන්න ෆිසික්ස් වලට බෑ. අල්ලන්න බෑ. ඒකේ ස්වභාවය ඒක තමයි. ඉතින් වතුර අයිස් වෙනකොට වතුර අයිස් වෙගෙන යනකොට උෂ්ණත්වය අඩු වෙන අඩු වෙන පුංචි වෙනවා. අයිස් වෙනකොට මහත් වෙනවා. අංශක හතරෙන් ඉඳලා එහාට අයිස් මිදෙන්න මිදෙන්න පිපෙන්න ගන්න. බෝතලයක දාලා වහලා තිබ්බත් මේ බෝතලේ පුපුරනවා. මොකද්ද ඕ වෙනවා? වාෂ්පීකරණය වෙනකොට පුදුම গুপ্ত තාපයක් තියෙනවා. අල්ලන්න බෑ. වාෂ්ප එන්ජින් එක හොයාගත්තේ ඔතන. ඒකෙන් වැඩ ගන්න දන්නවා. වෙන්නේ මොකද්ද දන්නේ නැහැ. අන්න වගේ මේ මේ සංඥාවේ මේ ඇති කරන දේවල් වලට උත්තර බඳින්න හදන එක තමයි මේ පිස්සු කියන්නේ තර්ක විද්‍යාව කියලා කියන්නේ ෆිලොසොෆි කියලා කියන්නේ සමාජ විද්‍යාව කියලා කියන ඕතන කාරණා හොයන්න හදන. මුඛාටවත් හොයන්න බෑ. පිස්සු හැදෙන එක විතරයි වෙන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඔතන හොයන්න බෑ. ඒවා গুপ্তයි. ඒ গুপ্ত දේ අත්දකින්න පුළුවන් විස්තර කරන්න බෑ. විස්තර කරන්න යන්නත් එපයි කියලා කියනවා. උම්මත්තක වෙනවායි කියලා. ඒ නිසා තමන්න බලන්න පුළුවන් බලයින් ආනපන ගෙවෙන දන්නේ අනකොට මොකද වෙන්නේ කියලා. එතකොට තමයි කාරක වෙන්නේ, හුස්ම ගන්න බැරි වෙන්නේ නිකන් අවපාතනයකට අහුවෙලා ප්ලේන් එක කඩා වැටෙනවා වගේ කපාට හෙල්ලෙන ගන්නේ. අන්නේ වගේ සෙල්ලම් ටිකක් යනවා. අන්න මේ වෙලාවේ යනකොට හිත ඒතන් සන්තන් ඒතන් පනිතන් කියලා මේකේ මේ හරහා යන්නේ නැතුව කවදාවත් නිවන් දකින්න බෑ. ඒතර ශරීරේ කැපකරන්න වෙනවා. ජීවිතේ පූජා කරන්න වෙනවා. මේක හරහා යන්න වෙනවා. එතකොට සබ්බූපදී සබ්බ සංඛාර සමතයක් වෙනවා. මොන ඒ චීදි මොනවක්වත් කරන්නේ නැහැ. සබ්බූපදීපටනේ ඉස්සක්කෝ plan ගහන්නෙත් නැහැ. මේ නවීන ලෝකේ විනාසයි අපේ හිත හැම වෙලාවෙම plan ගන්න. වෙස්ටර්න් තින්කින් කියලා කියන්නේම මරණයත් plan කරලා. ඔක්කොම ඔක්කොම සැලසුම් කරලා තියෙන විවස්ථාගත කරලා හැමදම විවස්ථා හදනවා. මේ කැලේ ජීවත් වෙන නරියන්ට රිල උණ්ඩ මොන විවස්ථාවක්වත් නැහැ. උණ්ඩ කවදාත් කැන්සර් නැහැ. උණ්ඩ කවදාත් ආතතිය නැහැ. උණ්ඩ කවදාත් ටෙන්ෂන් නැහැ. අරක හැම දෙයකම නීති හදලා තියෙනවා. හැම තැනම බබා උපදින්න ඉස්සලා ටෙන්ෂන්. මරුණට පස්සෙත් ගෙදර ඉන්නට ටෙන්ෂන්. ඒ මොකද හේතුව මේ විවස්ථා හදලා. මේ උපදී සැලසුම් අපි ජීවත් වෙනම සැලසුම් කරලා අපි ඉස්සර යන කාලේ අපිට සල්ලි අත ගන්න දෙන්නේ නැහැ. ඌව මනස බලන්න දෙන්නේ අපිට තියෙන ඉගෙන ගන්න. දැන් බලන්න අවුරුදු 4 5 ඉඳලා ළමයි සැලසුම් හදනවා. මුදල් වලට සැලසුම් කරනවා, අර කරන්න හදනවා, මේක කරන්න හදනවා. මොකද දෙමාපියෝ අරුණ පුළුවන් තරම් කල්ැතුව ඔළුවට දානවා මේ කුණු හරපත්. දැන් මට පස්සේ අහිංසකම නැහැ. ළමා ගතියක් නැහැ. දෙමාපියෝ දීපු සාපයක් තියෙනවා. මේ ප්‍රනිධි සැලසුම්. අද 10 පන්ති ළමයින්ට ප්‍රොජෙක්ට්ස් සැලසුම්. අපිට තිබුණේ MSc එකට ඉතර. හදන නම් නිබන්ධනයක් කරන්න වෙනවනම් අපි BS එකෙත් තිබුණා අපිට ස්පෙෂලායිස් කරනකොට මාස 4ක විතර පොඩි ප්‍රොජෙක්ට් එකක් දෙනවා දැන් 8 පන්තියේ ප්‍රොජෙක්ට් පටන් ගන්නවා සැලසුම් හදනවා මෙතන තියෙනවා සබ්බූපදීපටි නිසග්ග ඔක්කොම තැලලා දාන්න තණ්හක්කයෝ තෘෂ්ණාවක් නැහැ විරාගෝ රාගේ නෑ ඒක අපි දන කම්මැලිකම කියලා නිරෝධෝ නිරුද්ධ වීම අපිට වෙන්නේ මරණයක් වාගේ ඒකයි කියන්නේ මේක epistemological suicide කියලා ඥාන විභාගීය මරණයක් සිද්ධ වෙනවා විරාගෝ නිරෝධෝ නිබ්බා ඕක තමයි නිවන කියන්නේ කියලා කියනවා. ඉතින් එක එක්කත් භාවනා කරයිද ඕක නිවන කියලා ගන්නවනේ. දැන් මෙතෙන්ට යන්න හදන්නේ කියලා දන්නවනේ මේක එක්කත් එයිද යකට ගේට්ටුවෙන් උඩහට නෑ මේක අන්දලා තියෙන්නේ නිවන් දකින්න උඩ තට්ටු වෙනවා උඩින් යන්න පුළුවන් අර මෙයා කතා කරන දේ ඇහෙනවා සාරෝඤ්ඤතාඥානී කියලා මේ අබෑට වගේ જાතියක් පහළ වෙනවා කට්ටිය කට ඇරගෙන බලන ඉන්නවා මේ තියෙන සේරම නැතිවීමක් සිද්ධ වෙන්නේ ඒකට කියනවා සියලු බලාපොරොත්තු සුන්වීම තමයි ඉවන කියන්නේ යම් බලාපොරොත්තුවක් නම් සංසාරේ. බලාපොරොත්තු සුන්වියම නම් නිවන. මම පුස්තක පුස්තක කාලේ ගියාට පස්සේ හම්බුණා මට ඒ දවස්වල 78 විතර වගේ බලාපොරොත්තු සුන්වීම කියන වාක්‍යය. එක A4 paper එකයි තිබුණේ. ඒක ඉංග්‍රීසියෙන් තියලා තියෙන්නේ each appointment is a disappointment. Therefore have an appointment with a disappointment කියලා. බලාපොරොත්තු සුන්වීම බලාපොරොත්තු වෙන්නේ. මොකක්වත් වෙන්නේ නැහැ. ඉතින් මේක තමයි ඥානන්ද සාංශේ නිවන නිවීම දේශනාවට ගත්තේ ওই පාඩේ. ඒතං සන්තං ඒතං පනිතං ඇද්දං සබ්බ සංකාර සමතෝ සබ්බූපතිපත්තක්කෝ තන්නක්කෝ නැත්නම් විරාගෝ නිරෝධෝ නිබ්බාන. මෙන්න මේක තමයි අපි භාවනා කරනට එන කම්මැලිකම කියලා කියන්නේ. නීරසකම කියලා කියන්නේ. ඇඟිරිදිනවයි කියන්නේ. ඒකාකාරීකම කියලා කියන්නේ. ඉතින් මේක සතියට අරමුණක් කරගත්තොත් භාවනා ජීවුණක් කරගත්තොත් එයාට සීක කියලා කියයි. නිසා කොයි වෙලාවක හරි භාවනාදී ලැබෙන දේවල් චෝදනා පත්‍රයක දාන වෙනුවට භාවනාවේ ප්‍රතිඵල කියලා. එහෙම නැත්නම් කමඨාන් වාර්තාවේ හරපද්ධතිය කියලා ලියපු එකනට සීක කියලා කියන්න පුළුවන්. එතකොට ඒ සීක පුද්ගලයා සංඝ ගුණ සහිතයි. එයාට ඕනේ පූජාවකට සුදුසුයි. සීක කියලා කියන්නේ සීක කියලා කියන්නේ හිත පිට ගියා කියලා වස්චාත්තාප නොවන කෙනා. භාවනා කරනකොට කම්මැලිකම ආව නීරසකම ආවයි කියලා චෝදනා කරන්නේ නැහැ. භාවනාවේ දියුණුවක් බව දන්න මට බැරිද මේ නීරසකම අරමුණක් කරන්න. හිත පිට ගියාම එන කම් පශ්චාත්තාපේ අරමුණක් කරගන්න. ආහනීකට ගිය ගමන් මාර්යා ඒ පැත්තට තව ප්ලෑන් ගහලා නැහැ. මාර්යා ප්ලෑන් කරලා තියෙන්නේ පල්ලෙය කැලලට විතරයි. උඩ කැලලට ගිය ගමන් මාර්යා හොම්බේ. අල්ලන්න බෑ. ඒක නිසා අපිට ඕනේ නම් සේක தත්ත්වයටපත් වෙන්න. කියන්නේ සෝවන් මාර්ගස්ත්‍යෙක් වෙන්න. අපි දැනගන්න ඕනේ භාවනා ගමනේදී හම්බෙන මේ දේවල් ආධුනිකයට ලැබෙන්නේ නැහැ. උගා කියලා භාවනා කරනකොට ලැබෙන්නේ අරමුණ ගිවන් කිරීමත් එක්කම ඇති වෙන මේ අනිෂ්ඨිර භාවය. කියා ගන්න බැරි ඉස්සරහට මොකද වෙන්නේ කියලා කියන්න බැරි තත්ත්වේ. එහෙම නැත්නම් ගූඪ තත්ත්වයක් එනවා. අන්නේ තෙන්දි සද්ධාව තියනවාද? සතිය තියනවාද? සීලෙට මොනවත් වෙනවද කියලා මොකක්වත් වෙන්නේ නැහැ. මොකක්වත් දෙන්නේ නැහැ. ඔය මොනවා වුණා සීලෙට මොකුත් දෙන්නේ නැහැ. සීලෙ කැඩෙන්න නම් වීතික්‍රම කෙලෙස් වෙන්න ඕනේ. ශ්‍රද්ධාව කැඩෙන්න නම් අසද්ධාව පහළ වෙන්න ඕනේ. මෙතෙන්දී අසද්ධාව පහළ වුණොත් විචිකිච්ඡාව වුණොත් ශ්‍රද්ධාවට හානි වෙනවා. පහළ කරගන්න එපා. කොහොමද පහළ කරගන්නේ නැත්තේ ලෑස්තිලා යන්නයි කියලා කියනවා. මේකට ලෑස්තිලා යන්නයි කියලා කියනවා. ඉතින් ඒ නිසා භාවනා කරලා කරලා කරලා කමඨාන් සුද්ධ කළා සුද්ධ කළා තමයි තියෙන්නේ. අපිට මේ ලැබිලා තියෙන අත්දැකීම් ටිකමයි ඕකට දෙන අර්ථකථනය වෙනස් කරපු දවසේ අපි වෙන කෙනෙක් බවට පත් වෙනවා. අලුතෙන් අත්දැකීමක් නම් අවශ්‍ය කරන්නේ නැහැ කාටවත්. ඒ වගේම මේ ලැබිච්ච අත්දැකීම් ටිකමයි අපිට තියෙන මේක සඳහා මේ ඒතන් සන්තන් ඒතන් පනීතන් කියන ආකල්පය ඇති කරගන්න කියන්නේ කිසිම අඩුවක් ඇත්තෙත් නැහැ ක්‍රමසාවිජල පාඩුවකුත් නැහැ. අපේ තර්ක මනස හිතනවා නෑ මේකට වෙනම සමීකරණයක් ඇති ත්‍රිපිටකය ඉගෙන ගත්තාම හරියයි පැවිදිලා උපසම්පදා වෙච්චාම හරියයි අරණ්‍යගත භික්ෂුවක් වෙච්චාම හරියයි නැත්නම් මෛත්‍රී බුදුහාමුදුරුවෝ ආපම හරියයි මොනවා හරි එකක් අපි දාගන්නවා. ඒකට අපි අවිද්‍යාව කියලා කියනවා. තකතිරුකම කියලා කියනවා. මෝඩකම කියලා කියනවා. ඒ වගේම මේ වගේ තැනකට ඇවිල්ලත් භාවනාවේ අරමුණු හොඳට ගෙවෙනවා. බලහින්න අනික් කර්මනොත් තියෙනවා. ඒවත් ඔක්කොම ලොඳ විතරයි තියෙන්නේ දෙයක් නැති බවටපත් වෙලත් අපි මේ මොකක් හරි එකක් අල්ලන තව කතන්දර හදන්නේ ඒකේ මොකක් කරේ අර්ථයක් ඇති කියලා හිතනවා. හරයක් ඇති කියලා හිතනවා. අසුචි මිරික මිරික බලනවා කි මැණික් තියනවාද කියලා. කොච්චර අසුචි මිරික මැණික් නැහැ. ඒ නිසා අසුචි ආයේ මිරිකන් නැති වෙන ගතියට එනකොට දන්නවා මේ උපයාගත් එක තමයි. මේකට කවදද මම එළඹ වාසය කරන්නේ. සතුටින් වාසය කරන්නේ. එතකොට තේරෙන පටන් අර ගන්නවා. ඒ දෙයට එළඹ වාසය කරනකොට මායයට පේන්නේ නැතු වෙනවා. පැමිණිච්ච දෙයට එළඹ වාසය කරන මිනිස්සයව මායයට පේන්නේ නැහැ. මායයට පේන්නේ අනාගතයට පයින් එක, අතීතයට ගිය එක, වෙන කෙනෙක් ගැන හිතන කෙනා, වෙන තැනක් ගැන හිතන එක විතරයි. ඒක බොහොම ජයට පේනවා. ඒකට අපි මායයට අහු නොවි ජීවත් වෙන්න නම් අමෘතයට යන්න නම් වර්තමාන මොහොතේ මූර්තයක් දකින්න ඕන. නැත්නම් මොකුත් නැහැ. ඔහේ ඉන්නව දරකඩක් වාගේ. මොනවද ඒකට ප්‍රතික්‍රියා කරන්නේ දේවල් නැතිකම නෙවෙයි තියෙන්නේ. අන්නේ විදිහට මේ සංඥා વિશે මේ විඥාණය සංඥා චේතනා වේදනා සංඥා සංස්කාර කියන මේ තුන අල්ලගෙන විඥානයේ ගහන මේ සැලසුම් ක්‍රියාපටිපාටිය බලහන් ඉන්න පුළුවන් නම් කවදාකවත් හිතන්න නරකයි මම්මගේ හිත තේරුම් ගන්නවයි කියලා මම මුළු මානවයම තේරුම් ගන්න. හැම කෙනාම ඔච්චරම තමයි කරන්නේ. හැම කෙනාම භාවනා කරලා අනිදසන தත්ත්වයට හිතපත් වෙනවා. අපපතිට තත්ත්වපත් වෙනවා. ආය අපි ඒකට ඔක්සිජන් දෙනවා, සේලයින් දෙනවා, ග්ලූකෝස් දෙනවා. ග්ලූකෝස් දීලා ආය පොරට දානවා. ආය පොර පිටියක් හොයලා දෙනවා. ඉතින් ආයෙත් එයා හෙම්බත් වුණාට පස්සේ ආයෙ ඔක්සිජන් දෙනවා. ඉතින් ඒක තමයි පෘථජන මනස කියලා කියන්නේ. සීක මනස කියලා කියන්නේ උකට මැරෙන්න අරිනවා. මැරියම්. ආයෙ පණිදියක් නැහැ, බලාපොරොත්තුවක් නැහැ. අනිමියා කනගිටිනවා. ඒකට කියන්නේ ප්ලාසිබෝ ඉෆෙක්ට් කියලා. ඒ ප්ලාසිබෝ ඉෆෙක්ට් එකෙන් භාවනා කරන කෙනාට ඒක ගන්න පුළුවන් සනීප කරන්න බැරි ලෙඩක් නැහැ. ඕනම සනීප කරන්න බැරි ලෙඩකට ওই ප්ලාසිබෝ ඉෆෙක්ට් එක දාපු ගමන් උඹට ඕන සනීප ලෙඩ වෙම් මැරියන්. අනේ මේ හෙට වෙනකොට ෂෝක් එකකට නැගිටලා එනවා. අසාධ්‍ය රෝගීන්ට භයානක රෝගීන්ට සුව වෙන වෙලාවක් ඇත කියලා බුදුරජාණන්සේ කියලා තියෙනවා. කවුද දොස්තර දැක්කේ? අන්තිමට හිපි දොස්තර හොඳ එකක්. උගින්නේ ගොඩාවේ. හරියට අර බිදුරු දාලා දාලා අන්තිම බිදුරු ගහලම්මඩ පස්සේ ඔටු වගේ කොන්ද කැඩුණා අන්තිමට දාපු බිදුරු කොන්දෙන් කයි ගහෙන් තමයි බිදුරු කොන්ද කැඩුණා කියලා තමයි අපි ලියන්නේ පොතේ. අද තියෙන සයන්ටිෆික් රිසර්ච් ඔක්කොම මේ වගේ තමයි. අන්තිම කොන්ද ගන්න පිටුරු ගහව යා ගන්නවා අනුමාපනය කරනකොට හොඳට මේක තේිනවා අන්තිම බිඳුව දාපුවා කලරක වෙනස් වෙනවා වෙනස් වෙච්ච ගමන් අන්න ඒකට තමයි ඇහැ ගහගෙන ඉන්නේ ඉතලා ඒක අල්ලන්න පුළුවන් නම් ඕන රසායන විද්‍යාඥයයි කියලා කියන අන්තිම බිඳුව වැටෙන වෙලාවේදී පාට වෙනස් වෙනවා අන්න ඒකට තමයි ඇහැ ගහන්නේ. අර ිතකන් එන ක්‍රියාවලිය ඒක කිසිම වටිනාකමක් නැහැ. ඉතින් ඒක නිසා යෝගාවචරය මේ විඥානයේ විඥානයේ වශයෙන් දකිනවා. ඒක දැකලා ඒක විඥානයේ විසින් දෙන මේ කතන්දර මේකන පබැඳුම් අභිරමණය කරන්න එපා. සම්පප්පලාප කියන්නේම හැම කෙනෙක්ම පබැඳුමක් විතරයි. ඇත්ත කියන්න ඕන කමක් නැත්තේ. ඇත්ත එහෙම ඒක ඒක සයිලන්ස් සර්මන් කියලා කියනවා. ඇත්ත ප්‍රකාශ වෙනවා. ඒකයි කවුරුත් කියපාන්න ඕනේ නැහැ. බොරුව නම් ගොඩාක් වචන වලින් කියන්නේ. ඒ නිසා ලෝකේ තියෙන භයානකම බොරුවට කියන්නේ පුංචි බොරුවක් වචන ගොඩකින් කිව්වහම ඒක භයානක බොරුවක් බාටපත් වෙනවා. මොකද හැම එකම කනවා. කෙටි වචනකින් කිව්වට පස්සේ නෝක අමතක වෙනවනේ. දීර්ඝ වචනකින් කියන එක ඇඩ්වර්ටයිස්මන්ට් කියන්නේ. ඒක නිසා Taman tamange විඥානය දෙන ලනු කන් නැතුව ජීවත් වෙන්න දන්නවනම් ප්‍රපංච කරන්නේ නැතුව ඉන්නවා කියලා මේකට කියන්නේ. කතන්දර ගොතන්නේ නැතුව ඉන්නවා කියලා මේකට කියන්නේ. එතකොට ඒක පිටතට පේන්නේ කතා කරන්නේ. තුන්නි භාවයටපත් වෙනවා. අරියවා තුන්නි මොකද කතා කෙරුවොත් අහු වෙනවා. නොකර බැරි වුණොත් ලෝකසංශය ලියලා තියෙනවා ගිනි පෙට්ටිය කොහෙද තියෙන කියලා ඇහුවොත් විහාරට ගියාම කියන්නේ. ඒක අහන්න කොහොමද කියන්නේ. එවැනි ආලම්බණම් කතා කරන්න යන්න එපා විහාරෙදී. මොකද එතන තූෂ්ණිම් භාවය රකින්න. අවශ්‍ය දෙයකට කතා කරන්න. පුරුම්පන්දි සංස් කියනවා ටූ ටූ පියෝ. කෙටියෙන් කතා කරන්න. එයාට විතරක් ඇහෙන කතා කරන්න. එතකොට ඉවරයි. එතකොට අපිට මේ තියෙන කතා කිරීමේ මේ හැකියාව සත්තුන්ට නැති හැකියාව වැඩ ගන්න පුළුවන්. මේ අපි හිතන දේවල්, අපි දන්න දේවල්, අපේ උපමාන, අපේ උපකල්පන කතා කරන්න පටන් ගත්තොත් ඕක නිසාමයි දීක කැඩෙන්නේ. දික්කසාද වෙන්න වෙන මොකක්වත් නැහැ. ඒව අහන්න පුදුම ආසාවක් තියෙන බඳින්න ඉස්සෙල්ලා. ගංගා අයිනේ මට කතා කී හැටි මතක් වෙනකොට දුක දැනේ පවතින අපාය කියලා තියෙනවා. බඳින්න ඉස්සලයි. රහස් කරලා කනට ලං කරලා කතාව කියනකොට කෙල්ල අම්මෝ දැන් ඒ කෙල්ල නැහැ. ඒතරත් දුක දැනේ. ඊට පස්සේ ගෙදර ගෑනේ නිතර කතා කරන්න පටන් ගත්තාම ඊට හපං. ඒතර කියන්නේ සපත්නි කියලා හැපින්න කියලා. කොච්චරවත් අල්ලපු ගෙදර කුණු කන්දල් ගෙනලා කතා කරනවා. ඉතින් අන්තිමට මුට්ටියව නමන ඔළුවේ දීගෙත් ඉවරයි. බුදුහාමුදුරන් කියනවා මුනි කියලා වචනයක් මියුට්. කතා කරන්නේ නැහැ. ඉර්ෂින්නාංශ කියලා කියනවා කතා කරන්නේ නැහැ. අවශ්‍යතාවයට කතා කරනවා. දැන් අපි බලන්නේ කතා ප්‍රභාතය පාබතයක් වෙනවා. නිතරම කතාවට අරමුණා මේ මාතෘකාවක් වෙනවා අපි. රේඩියෝ වල ඉන්න මිනිස්සු අනවුන්සර්ස්ලා බලන්න අපි මේක සාකච්ඡා කරොත් මොකද වෙන්නේ කියලා කතාව කතාව පටන් අරගන්නවා. ඉහළ යනවා කෙලවරටම බුදුහාමුදුරුවෝ කතා කරන්නේ පයි කියපු එකක්. අර පිස්සු හැදෙනවා කියපු දේවල් ඇද්දගෙන දිගට දිගට කතාව. ඊට වඩා කොච්චර හොඳද මේ නිස්සද්ද භාවයේ සවුන්ඩ් පොලූෂන් නැති එක. පැත්තකට වුණාම මා විශාල බණක් නේ. ඒ නිසා කොයි වෙලාවකරි විඥානයේ විඥානයේ තියෙන මාමඤ්ඤී ගතිය එනකොට විඥානයේ මඤ්ඤණා කරන්න නැති වෙනකොට විශාල නිහඬේ හඬක් විශාල හුදකලාවක් විශාල සම්පත්‍ති කරගතියක් විශාල බ්‍රහ්ම ජීවිතයක් ඒක නාට ලැබෙන මේ සෙනඟ මැද. තිත්තං චරන් නිසින්නවා සයano වයාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු. වින බ්‍රහ්ම ලෝක වලට යන්න ඕනේ නැහැ. මේ තියෙන එකම තමයි මේ ප්‍රොජෙක්ට් වෙලා තියෙන්නේ. නිසා මෙහෙම බ්‍රහ්ම ලෝකේ ඉන්න නම් මේ ලනු විඥාන දෙන් ලනුව ප්‍රපංච ප්‍රපංච වශයෙන් දන්නවනම් දේශපාලන කියන්නේ තන්නේ ප්‍රපංචයක්. ආර්ථික විද්‍යාව කියන්නේ තන්නේ ප්‍රපංචයක්. සමාජ විද්‍යාව කියන්නේ අමුම අමු ප්‍රපංචයක්. ඉතින් මේකේ සැලසුම් හදනවයි කියලා කියන්නේ අර ලෙඩ මදිවට කරදර මදිවට කරදර දාගන්න. ඉතින් ඒ නිසා මේක සාමාන්‍ය කෙනා ඒ ප්‍රපංච නොකර සිටීම සාමාන්‍ය කෙනා කියන්නේ පාළුයි කියලා. නීරසයි කියලා. තනි වුණයි කියලා තනිකන් දෝෂ කියලා එකක් තියෙනවා. ඒව තමයි සිසොෆීනියා බයිපෝලර් වුණාට පස්සේ යාට සමාජෙ පෙන්වන්න බෑ. පේනදී ඇහෙනදී ඔක්කොම වයර් මාරු වෙනවා. හැබැයි ඉතින් ඒක භාවනා යෝගාවචර නොදන්නව නෙවෙයි. භාවනා යෝගාචරයක හොඳට වශී කරගෙන තියෙන්නේ. ඒක සිද්ධි කරගෙන තියෙන්නේ. එයා දන්නවා මේ කාය ජීවිත নিরপেক্ষ නැතුව තෙන්ට යන්න බෑ. අර මානසික අසහන වලට එන්නේ කය සහ ජීවිතය පිළිබඳ දැඩි ආශාවක් තියෙන කෙනා. යාට මේ මොහතකටවත් ඒක අභියෝග වෙනවා දකින්න බෑ. ඒක තදින්ම සිද්ධ වෙන්නේ සංඥා සහ විඥාන කියන දෙක ඒව චපල බව පේනකොට. ඒ වගේ තියෙන ചാටු ගතිය පේනකොට, වංචනික ගතිය පේනකොට. ඒකට එයා හිතන්නේ මගේ ආත්මයට වෙච්ච නිග්‍රහයක් ආත්ම නිෂේධනයක් වෙනවයි කියලා. එතකොට එයා ඒක පුද්ගලිකව රහසගතයි කරනවා. හෙලි කරන්නේ නැහැ. බුදුජානකයන් සඳහන් කර තිනවා විවටෝ විරෝචති. හෙලි කරුවේ බබලයි. ආවිකතයිස පාසු හොති. හෙලි කරන්නේ බබලයි. කිලින්ම මේකම කියපන්. කමඨාන මේක සුද්ධ කරගන්න ඕනේ. මේ හිතේ තියෙන මේ කසට ගතිය, කෂඩ ගතිය. ඒ නිසා අපි හෙලි කරනවා. හෙලි කරන හැබැයි Tamanට වැඩි ගුණවතෙකුට. සිල්වතෙකුට ඒකට අපි කියනවා කමඨාන් සුද්ධ කරනවා කියලා. අපි කියනවා පාපොච්චාරණය කරනවා කියලා. අපි කියනවා ආපත්‍ති දේශනා කරනවා කියලා. මේ දේශනාවේ තමයි වැඩේ තියෙන එක කොච්චරද කියනවනම් දේශනාවේ වටිනාකම කොච්චරද කියනවනම් නිවන් දකින්න ක්‍රම තුනක් තියෙනවා බෝධි සම්බෝධි සම්මා සම්බෝධි කියලා. බෝධි කියලා කියන්නේ බුද්ධත්වයේ කියලා කියන්නේ ශ්‍රාවක බෝධියට. සම්බෝධිය කියලා කියන්නේ පසේ පුත්‍ර ජානවාංශයට කිසි කෙනෙකු උදව් නැතුව නිවන් ලබනවා. හැබැයි යාට දේශනා කරන්න බෑ. හෙලි කරන්න බෑ. සම්මා සම්බෝධිය කියලා කියන්නේ තමන් වශයෙන්ම අවබෝධ කරන අනුන්ට හෙලි කරන්න පුළුවන්. ඉතින් පසේ බුදුරජාණන් කියන්නේ ගොළු බුද්ධා කියලා. පුදුම ශක්තියක් තියෙනවා. තනියම නිවන් දකින්නවා. කියන්න බෑ. එකක් වෙනව ඇත්තේ කියන්න බෑ නෙවෙයි කිව්වට අහන්න කෙනෙක් නැති බව මම හිතන්නේ තේරෙනවා පසේ පුත්‍රයන්වහන්සේ. අපේ පුත්‍රයන්තර නිවන් දැක්කට පස්සේ බන නොකියන්න හිතුණානේ. කවුද අහන්නේ මේ ඔක්කොටම ඕන වෙලා තියෙන මේ සංඥා වේදනා සංස්කාර වඩන්න. ඉති විඥානයේ ආහාර ලැබෙනවා. කාටට කිව්වොත් ඕවට පොහොර දාන්න නැතුව ඉන්න එකයි සීක භාවය කියලා. ක්‍රමසාවිදි ඕන තරම් තියෙනවා. ටිකට ඕන නැතිකමනේ තියෙන්නේ. ඉතින් එතකොට පසේ බුදු වෙන එක ලාභයි. දැන් බොරුවට පෙට්‍රල් වේදම් කරලා වැඩ නැහැ, ගලක වපුරලා වැඩ නැහැ. ඒ සම්මා සම්බුදුරජාණන්සේ එක්කනා නිවන් දකින්න දක්කන්න ගව් ගණන් පයින් යනවා. මොකද ඒක පොඩි වැඩක් නෙමෙයි. කවුරු හරි හිත හදනවා නම් මේ විඥානේ විඥානේ වශයෙන් දැනගෙන විඥානේ අභිරමණය කරන්න එපා. මඤ්ඤණා කරන්න එපා. මේ මඤ්ඤණා කරන ටික ගුණවතෙක් ළඟට ගිහිල්ලා කියන්නේ මෙන්න මෙහෙමයි මගේ හිත මඤ්ඤණා කරන්නේ රූපේ ගිවන් වෙනකොට. ඒවා විචිකිච්ඡා වශයෙන් එන්නේ තියෙනවා. ඒවා සංස්කාර වශයෙන් එන්නේ තියෙනවා. සංඥා විපල්ලාස වශයෙන් එන්නේ තියෙනවා. වේදනා ශේස්ත්‍රී බුදුම විදියට මේ හෙඩොනික් වින්දන ශේස්ත්‍රය අපේ තියෙනවා සාහිත්‍ය අනම්මනම් කියලා సౌందర్య ආරීමේ කියලා ඔක්කොටම ඇදලා යනවා. අපි ඒකට වෙන්නේ සත්‍ය කරනවා. ඒ නිසා මේක දෙන්නෙකුට කරන්න බෑ. Tamanne කරතයි. මේ අපි ළඟ තියෙන උපකරණ ටිකමයි. ආය වෙන මොකක්වත් නැත්තේ නෑ. මේකම නැවත නැවත නැවත නැවත කරන්න කරන්න බැරි වෙන්න හේතුව සැකේ. මේක හරියද වැරදිද කියලා. ඒ නිසක භාවයමයි සෝවන් වෙනවා කියන්නේ. ඒ ශේක පුද්ගලයා කියලා කියන්නේ අඩු ගන්න සෝවන් මාර්ගස්තය. ඒක කිසිම මේ ගුරුරෙක් නිර්වචනය කළේ නැහැ මාර්ගස්තය කියන්නේ කවුද කියලා. පලස්තය දන්නවා. මාර්ගය සම්පූර්ණ කරපේකන. මාර්ගයේ ඉන්න කෙනා කියන්නේ කවුද කියලා. මගේ අර්ථකථනය තමයි යමං අති තමන් අතින් වැරදුණයි කියලා භාවනාවද හිත පිට ගියා කියලා කම්පන වෙනවනම් ඒ වගේ මේ හිත පිට ගියාට පස්සේ ආපහු එන බව කියන්න පුළුවන් නම් මාර්ගස්ථයි කියලා මම කියනවා. පිට යනවා ගියේක ගැන නෙවෙයි කියන්නේ. එන එක ගැන. සමුදේ පැත්ත නෙවෙයි කතා කරන්නේ. නිරෝධේ පැත්ත. පටන් ගන්න දේ ඉවර වෙන තැන. හිත පිට ගියේ කී ඉවර කොහෙද? ආපහු හිත එනවා ආපහු. අන්න ඒක ප්‍රකාශ කරන්න ප්‍රකාශ කරන්න කියන්න පුළුවන්. කට හොදලා කියන්න පුළුවන්. සෝවන් මාර්ගස්ත්‍රික් කිය. එතකොට ඒකේ තසේක தත්ත්වයට වැටෙනවා. පෘථජන භූමිය ඉක්ම වුණා. මේක තර්කණයක්. මේකට කියන්නේ යෝන්සුමංස්කාරය. මේකට කියන්නේ රැඩිකල් රිෆ්ලෙක්ෂන්. ඒක නිසා භාවනා කරන ගම අපි ඒ කමඨාන සුද්ධ කිරීම සහ සාකච්ඡාවට ලක් වුණොත් අලුගසා දාලා මේක නැගිටලා ඉඳී ඉඳී තියෙනවා. ඉතින් ඒ නිසා අද දවසේ ධර්ම දේශනාවත් එවැනි විප්ලවීය චින්තනයකට හේතු ආසනාව වේවා. යොන්සුමංශකාරට හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතෙන් නතර කරනවා. ශිරු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා අපේ චාරිත්‍රයක් තියෙනවා මේ බණින් පස්සේ පොඩි වෙලාවක් ගන්නවා ඒ සම්බන්ධවම තියෙන ධර්ම සාකච්ඡාවකට ඉඩ දීලා ඒක නිසා කාට හරි ධර්ම සාකච්ඡා නාමේ ඉදිරිපත් කළ යුතුමක් තියෙනවනම් ප්‍රශ්න ප්‍රකාශන තියෙනවනම් විවේචන චෝදනා තියෙනවා ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටියා කරනවා කියන්නේ උභාවයේ දේශනා කරන්නේ සාතුමාත්කාරක පස්සේ දේවග්‍රහ සංකල්පය කියලා. මොකක්ද කියන්නේ දේගන පොඩ්ඩක් දේවග්‍රහ සංකල්පය කියන්නේ. දියෝ අදාහන කට්ටනාගේ තේරුමක් තියෙනවා ඇත්තටම. මටත් තේරුමක් නැහැ. නෑ ඒක මේකේ මේ 28 24 ආකාරවල <coughs> පඨවි ආපෝ තේජෝ වායෝ භූත ආකාශ දේව ප්‍රජාපති බ්‍රහ්ම. ඉතින් ඒ රූපවල එක එක මට්ටම්. ඒ රූප මට්ටම් හරි ලස්සනට ඒක විස්තර වෙනවා අපේ මේ සාහිත්‍යයේ ඒ බූමාටු දෙයියා මේ මේ ලෝකෙට බොහෝම කිට්ටුව ජීවත් වෙන්නේ. ඒ කියන්නේ වෘක්ෂ දේවතාව වගේ. එයාට ලෝකයා පේනවලු. යා යම් සියුම් භාවයක් තියෙන නිසා මේ ලෝකයා බොහොම ගොරෝසු කයක් ඇතුව මේ කක්කාවෙම ජීවත් වෙන විදිහ පේනවලු. හැබැයි චාතුම් මහරජික දෙවියෝ පේන්නේ නැතුළු යාට. ඒගොල්ලෝ සියුම් වැඩි කියලා. ජාතු මහරජික දෙයියන්ට බුමාට දෙයියෝ මිනිස්සෙයි පේනවා. තාවතින්සේ පේන්නේ නැහැ. තාවතින්සේ සිව්. තාවතින්සේ දෙයියන්ට බුමාට දෙයියෝ මේ ජාතු මහරජික දෙයියෝ මිනිස්සෙයි පේනවා. යාමේ ඉන්න කට්ටිය පේන්නේ නැහැ. යාමේ ඉන්න කට්ටියට පල්ලෙහා පේන උඩ පේන්නේ. ඒක උහම යනවලු අටක් උඩට. කියන්නේ රූපයේම සියුම් තත්ත්ව අටක් තියෙනවා. ඒ පල්ලෙහා පල්ලෙහා ඉන්න එකට පොළවේ ඉන්න අය පේනවා. Tamanටරි පහත් අය පේනවා. ඉතින් උඩායේ නැහැ කියලා එයා වාද කරනවා. උඩට ගියාට පස්සේ කියනවා චකේ දැන්නේ මට හැපෑදුනේ දැන් නම් පේනවා ඉලෙත් ඒ උඩේ ටික පේන්නේ යට ටික පේනවා. මේ විද්‍යාඥයා කියලා කියන්නේ මොන විකාරයක්ද කියලා හිතන්න බලන්න විද්‍යාඥයා කියන සතා අමුම අමුම අමු වලිගේ හපාගත්ත එකේ. වලිගේ තදින් හපාගෙන ඉන්නේ උට ඒක ඇති දෙන්නේ. ඌ දන්නවම කියලානේ කියන්නේ. උගේ සබ්ජෙක්ට් මැටර් ස්පෙෂලිස්ට් කියලා කියන්නේ. SMS. සංඥාව කාවට පස්සේ ඒකට පොර දානවා කියලා පරණ මතකයෙන් අදහස් අරගෙන මම කරනවා. ඒක පැහැදිලි දැන් වුණාට ඒක අර එතන ඒව දමදම ඉන්න එක තමයි ගැටලුව වෙලා තියෙන්නේ ජීවිතේ. ඒක දන්නවනේ ඊට පස්සේ ගැට වැටෙන්නේ නැහැ. ගැට දිගහැරෙනවා. දන්නේ නැතුව අබිරමණය කෙරුවොත් බෙහෙත් කරන්න බෑ. අර අතන කියනවා මේ තාපය බුද්ධ තාපය තමයි. ඒක මුක්තයිම. හැබැයි හරි ජොලි. සංසිද්ධියගේ තමයි දරා ගන්න බෑ මේ අවස්ථාව මේ අනුන්ගේ දේ ජොලියෙන් අහගෙන ඉන්න පුළුවන්. හැබැයි Tamanට කෙල වෙනකොට බෑ. කවුරු හරි කිව්වොත් තෝත් ඉන්නේ සංඥාවක් කියලා මරා ගන්න යනවා. මචං අරූ සංඥාවක නේ දින්නකෝ. ඒකනේ කාලා මචං ඌ ඉන්නේ කියලා අපි යනවා. ඔබ තෝත් ඉන්නේ සංඥාවක් කියලා කිව්වොත් එතන ඒක ඇත්තම තියෙනවා. දැන් ඊපස්සේ ඒක දැන් ඔය කතා කරන සහ අනිකුත් අවස්ථාවල දේවල් අපිට මෙහෙම විඳගෙන යන්න පුළුවන්. ඒ උනාට ප්‍රායෝගිකව මේ මේ අපි නිහඬ අපේ තුෂ්ණින් භූත භාවයට ගියාම ඔය එන තැන්වලදී ඒ වෙන සිද්ධිය දරා ගන්න බෑ විඩාවක් 10ක් ගෙනල්ලා දෙනවා. ඒක තමයි මේ ශිෂ්ටාචාරය විසින් ඇති කරලා තියෙන පිස්සු අපට. අපිට ඕක එන්නේ ශිෂ්ටාචාරය තියෙනකොට විතරයි. අපි කැලේකටලා තනියම ඉන්නකොට ඔය ප්‍රශ්නේ ඉන්නේ නැහැ. මේක භාෂාව හරහා ඇවිල්ලා තියෙන ශිෂ්ටාචාරය හරහා ඇවිල්ලා තියෙන ඝණයා කෙරේ බැඳීම හරහා ඇවිල්ලා තියෙන කුලයා කෙරේ බැඳීම ඇවිල්ලා තියෙන. ඒ නිසා අපි ප්‍රතික්ෂේප කරන්න ඕනේ ඝණයා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳිලත් බුදු වෙලා බේරලා ඉන්න පුළුවන්. ඝණයා කෙරේ බැඳෙන්නේ તો කුලයා කෙරේ බැඳුවොත් නිවන් දැකේ වගේ තමයි කැලේ ඉන්නේ. නිවන් දැකලා නෙමෙයි. මේ පහම කරලා මේකත් එක්ක බෑ බේරන්න බෑ. ක්‍රම දෙකක් තියෙනවා. වනගත වෙලා අරණිගත වෙලා ශූන්‍යකාර වෙලා ඉනකොට ලෝකෙ මොනවා තිබ්බා වෙනම පොලිස්පති කවුරු වෙච්චාම කො අපිට ජනාධිපති කවුරු වෙච්චාමකෝ අපිට. නෑ නෑ අපි දන්නේ හැබැයි රටවැසියෙක් උනොත් නම් ජනාධිපති දනගෙනම ඉන්න ඕන. රටවැසියෙක් විතර ජනාධිපති දන්නේ නැත්නම් නඩු දාන්න පුළුවන්. එහෙම ආවට කියලා ජනාධිපතිත් කතා කරන්න බෑ. මොකද එයා හදාගත්ත ලෝකේ එයා ඉන්නේ. කැලේ ඉන්න රිලව් දැනගත්තේ නැහැ කියලා ජනාධිපතිට මොකක් කරන්න බෑ. අපි විහිං ඉල්ලගෙන කරන පරිප්පුවක් මේක අසාදේ. අපි විහිං ඉල්ලගෙන කන පරිප්පුවක් මේ ශිෂ්ටාචාරේ අපිට ඒක මතක නැතිලා තියෙනවා අපි හෙළුවෙන් කැලේ ඉඳලා ඇවිල්ලා තියෙන කියන එක දැන්. දැන් අපිට ඇඳුම් නැතුව කොහොමඩක් අත් ඉන්න බෑ. කැලේට යනකොට පුදුම බයක් ඇති වෙනවා. හරි ගෙදර ආපහු යනකොට බය බය හිතෙනවා වගේ. මෙතනින් එළියට ආව බය කට්ටියට මතක නැහැ. එකෙකුටවත් මතක නැහැ. මේගොල්ලෝ එහෙම තමයි මේ ආර්ථිකයයි සමාජවාදයයි ශිෂ්ටාචාරයයි දේශපාලනයයි හදන්නේ මේ කැලින් ආපු මේ මේ වැද්දෝ බව මතක නැහැ. බුදුසසුනට කියනවා අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුන්‍යාකාරගතව වැඩේ ගොඩින්ම නරු ඉවරයි. කට්ටිය අහනවා දැන් ඉතින් අරඤ්‍යගත වෙන්නේ නැතුව නිවන් දකින්න බැද්ද කියලා. අර මොකද උන්ට ඕනේ නිවන නෙවෙයි. අර අච්චාරෝ කකයින්ද. අවශ්‍ය කරන සිග්නල් එක. ඈ? පොඩක් අර බූස්ට් එක ඕනේ. නෑ ඉතින් මේ කට්ටිය අතර රජ වෙන්න ඕනකම තියෙන්නේ. එහෙම නැත්නම් බලුපන්තික නායකකම් වෙන්න හදනවා අලිපන්තික සමාජිකත්වයට වැඩියි. ඉතින් බලු ටිකක් හරි ගමන ගෑ ගන්න කට්ටියක නායකයෙක් වෙලා පුදුම ආසාවක් තියෙන නිසා බලන්න සමිති සමාගම් ගන්න. හැම සමිතියකම සභාපති කෙනෙක් එපායි. ඌවත් අඩු ගන්න ජොලි වෙනවනේ. ඒකල කියනවා සමිති ගන්න හරි අමාරුයි කියනවා. හැම කෙනාම මට මේ දවස්වල කියනවා අර සමිතිය ටිකක් අමාරුවෙන් තියෙන මේ සමිතිය අමාරුයි මක අපේ සමිතියත් අමාරුවෙන් තියෙන එක අපි හොඳටම දන්නවා. අපි එල්ඩීඑම ගහගන්නවා. අපි දන්න මේ සමිතිය මණ්ඩලයේ කචයි. බලනකොට හැම මණ්ඩලෙම කචල්. මණ්ඩලේ කියන්නේ කචල්. මණ්ඩල කචල් නෑ මම කචල් නැති මණ්ඩල තියෙනවා. මට අහුවෙන්න එපා. මබරු නොදොරු මල්කෝ එන්ද සක්කොල ගල තුල. කඩදාසි මලක් වෙන්න ඕනේ නෑ. මම ඇවිදින ඇවිදිල්ල හැටියට මට පේනවා නම් කතනකාරී සමතුලිතතාවයක් මණ්ඩලයක තියෙනයි කියලා ඒක බොරු. සමහරු ඒක රාත්තල් ගාන දැනගෙන බුක් කීපෙන් තියාගෙන කහාගෙන ඉන්නවා. ඉතින් ඒක එහෙම තමයි ගණන් ගන්න දෙයක් නැහැ. ඉතින් ගහ ගන්නවා, ගහ ගන්නවා. ඉතින් රණ්ඩු වෙවි, දබර වෙවි ඉන්නවා. උන් හරි ජොලි. නිසන් වනේ දැන් අපි ළඟ තියෙන සන් වලින් අඩුවක් නැහැ. අපි ප්‍රසිද්ධ වේදිකායි. ඩෙස්ක් එක මේ මේසේ උඩ යට මේ සාකච්ඡා නැහැ. වට මේ සාකච්ඡාත් නැහැ. මේසේ උඩමයි බඩු තියෙන්නේ. මේ කරන වැඩ හොඳටම දන්න හැම කෙනාටම මම කියනවා ඔක වැරදි. මම කෙරුවොත් නම් මට වැරදි නෑ. ඔබ කෙරුවොත් වැරදි. එනදා අපි නේද මෙන්න මෙන්න බලමු. නේ යු බිම්බිසාර රජුට තමන්ගේ පුයනේ අඹ කෑවට වැරද්දක් නැහැ නේ. අනික කෙනෙක් කෑවෝ. එන මොකටද ඒ කාඩන කෙනෙක් ඉන්නේ? කියලාම කියන මේ අඹ තියෙන්නේ උඹට තහනම් මට මට කැමයි කැපයි. උඹ අඹ කාලා තියෙනවා. ඉල්ල ලඹ ගන්නවා කියන එක දන්නවා. ඈ? ආ ඒ හොඳ නෑනේ. කෙලින්ම කියනවා වෙන අඹ ගණ එකේ වැරද්දක් නැහැ මම කෑවට. උඹ කෑවොත් බෑ. උච්චරණ විවස්ථාව කියන්නේ වෙන මොකද්ද විවස්ථාවේ තියෙන්නේ? විවස්ථා හදන එකට විවස්ථා නැහැ. බුදුසෙනාතේ කියලා තියෙනවා ආධිකම්ම ආධිකම්මිකස අනාපත්‍ති. ඉස්සල්ලාම වැරදි කරන එකට ආපත්‍යක් නැහැ. ඒත් වැරදි නීති දාලා නැහැ. ඉතින් අපිට තියෙන්නේ ආධිකම්මිකෙක් වෙන එකයි වැරදි දෙරි ගමන් නැහැ. කවදාත් වැරද්ද නැහැ. ඒක කියන මේ මේකට නීතියක් හදලා තිබුණේ නැහැ. දැන් හදන්න නීතියක්. ඊට පස්සේ මේක වෙන්න දෙන්න බෑ. මේක වැරදි. හැබැයි මම නිදහස්. අයියෝ මේ ලෝකේ තියෙන මේ විකෘතිය මේ ලෝකේ තියෙන මේ ඇම්බිගියුටි එක බැලුවොත් hina කාල ජීවිත මේ ශිෂ්ටාචාර මනසයා විතර අමණේක් නෑ ලෝකේ. ඌ රංගපානවනේ. ඔය සෙනගේ ඉස්සර මිනිස්සුන් ඕන විදිහට හැදෙනවනේ. කාරණාව දන්නේ එක. ඔය මොනම ශිෂ්ටාචාරයකට අහු වෙන්නේ නෑ. ශිෂ්ට සමාජෙත් නම්බු ලබනවා. තනිකර සමාජෙත් නම්බු ලබනවා. මොකද ඌ ඉන්නේ කායෙන්වත් නම්බු ලබන තැනක නෙවෙයි. ඉතින් සා බුදුචානන්සිට බුදු කිසිම කෙනෙක් නම්බුනාම දීලා නැහැ. අනිවාර්ය සභාවෙන් අබේරත්න මහත්තයාට ඊයේත් හම්බුනා නම්බුනාමයක්. එයාට ගහනවා කියලා හිතාවි. නෑ ගහනව නෙවෙයි දෙන්න බෑ බුදුහාමුදුරන් කිසිම කෙනෙකු බුදුන්සේ නිසා Taman වාසිරු නම්බුනාම නමයක් දී ගත්තා. ඒවිසෝ භගවාරන් සම්මාසම්තුගේ වෙන කවුරුත් නෑ ඒක කරන්න. වෙන ඕනෙම තැනක වෙන කෙනෙක් දෙන්න නම්බුවක් කියලා කියන්නේ ඒක නිසා මේක උත්තරීතර හුදකලාවක් මේකේ තියෙන්නේ. අපිට හුදකලාවට බයයි මොකද ශිෂ්ටාචාරය විසින් අපේ හිත දූෂ්‍ය කරලා තියෙන්නේ. අපිට තනියම ජීවත් වෙන්න බෑ දැන්. අපි කියන වචන වැරදි. මම තනියම ඉපදුනේ තනියම මැරෙන්නේ. ඒකට ලෑස්ති නැහැ. අපි හැම වෙලාවෙම හිතනවා අරයගෙන් ලැබෙන්න ඕනේ මේක වෙන්න ඕනේ අතනින් සම්මත වෙන්න ඕනේ මෙතන යෝජනා වෙන්න ඕනේ මොකක්වත් නැහැ අහම්බයක් ජීවිතේ කියන්නේ. සම්පූර්ණ අහම්බයක්. ඒ තමයි යෝනිසෝමනසිකාරය කියන්නේ. ඕනම දෙයකට ඇඩ ගහන විදිහට හැදෙනවා නම් මෙතකොට බුද්ධජානන වහන්සේගම ස්වාධීන වෙනවා. අහඹෝජි මේ සිතුවිලි අහඹ සිතුවිලි නේද? ඒක පරණ හැඩයකින් තමයි මේකේ ජෙනරේට් වෙලා බැටන්ස් හැදෙන්නේ. ඔය හිතවිලි ආවට යෝජනා වුණාට ඒක එහෙම තේරුම් අරගෙන අතහැරලා දැම්මොත් අතහරිනව නෙවෙයි. ඒ යෝජනා ස්ථිර කරන්න එපා. යෝජනාවට කම නැහැ. එතකොට ඒක අර නේව සංඥානා සංඥාගේ ප්‍රඥාවක් නැති. ඇත්තෙත් නැති නැත්තෙත් නැති. ඒක ඉන්නකොට නිකන් පිස්සුව දෙනවා වගේ දැනෙනවා. හැදිලා නේ තියෙන්නේ. පිස්සුවව දන්නවා. දැන් ඒතකොට පිස්සුවව දන්නවා. දැන් දන්නවා ඒක පිස්සු. දැන් මම හොඳටම භාවනා කරලත් ස්ථාවරයක් නැහැ. ප්‍රතිෂ්ඨාවක් නැහැ. එහෙම නැත්නම් නිදර්ශනයක් දෙන්න බෑ. අනිදර්ශන වෙනවා. unmanifested. ඉතින් නිකමෙක් සාමාන්‍ය වචන කියන්නේ නිකමෙක්. ඌ දන්න හොඳටම මම මේ යන්න හදන්නේ නිකමෙක් වෙන්න තමයි කියන්නේ. අකිංචන කියලා කියන්නේ. අකිංචනං අනාදානං නිබ්බාන සබ්බතෝ පබ. නෑ අකිංචනං අනාදානං ඒතන් දීපං අනාපරං. ඒතන් දීපං අනාපරං. අකිංචන කිසි කෙනෙකුට වටිනකමක් නෑ. අනාදාන කිසි කෙනෙක් අල්ලන්නෙත් නෑ මම අල්ලන්නෙත් නෑ. නිකම් ගංගානංගගේ තියෙන වැලි අවුරක් වගේ. මුහුදේ තියෙන වතුර පතක් වගේ දූකයයි. මහ ලොකු දෙයක් නෑ. ඉතින් උතෙන් යන්න නැතුව මම අයියා වෙන්න හදනකොට අමාරුයි. පොඩි අමාරුවක් නෑ. සෑහෙන්න අමාරුයි. ඔය ඉන්න තැන ඉන්න කිසි ප්‍රශ්නයක් නෑ. මොකද කවුරුවක්වත් අපිට නම්බුනාම දෙන්න ඕනෙත් නෑ. ඉන්න තැනම තමයි. ඉතින් බුදුහාම කියනවා ඔයින් එහාට මොකුත් ඇත්තෙත් නෑ කියලා. මේ ඔක්කොම ලැබපු බුදුහාමරොත් කියනවා. ඔයින් යන මොකක් ඔච්චරම තමයි. විඤ්ඤාණය මොකොත් නැහැ ලැබෙයි කියලා හිතන්න එපා මිරිකන්න එපා අසුචිය කරතරන් තියෙයි කියලා මිනිහෙක් තියෙයි කියලා අසුචිය නම් කවදාකවත් නැහැ දේවල් දිගින් දිගටම කර කර උත්සාහ කරලා මේක කරලා මේක වඩලා මේ මාර්ගෙන් මේකෙන් පස්සේ පස්සේ මොකක්ද මේකෙන් තෘප්තිය පසාද බඳලා ඒකෙන් තෘප්තිය තව ගෑණියෙක් බඳලා ළමයි හදලා ඔක්කොමත් කරලා උත්සාහ කරලා බලන මේ තෘප්තිය උපරිමයටම එනවා දිගින් දිගටම විඩාරුන අතනින් ගිහිල්ලා මේ මේක දෙයක් නැහැ කියලා අතහැරියාම බය හිතෙනවා තැති ගන්නවා. ඔය ඒතර මිනිස්සෙක් නැහැනේ මම නිකමෙක් වෙනවනේ. අපි කිසිම සැලැස්මක් නැතුව, ශිෂ්ට නැතුව, සදාචාරයක් නැති කෙනෙක් බවට පත් වෙනවා. එහෙම අයට සමාජයේ ඉන්න දෙන්නේ නැහැ. සමාජ විසින් එළවල දානවා. මිනිහකට මිනිහකුණකට මොහොතේ ඉන්න දෙන්නේ නැහැ කියනවනේ. මොහොත කොහොම හරි එළියට හරි දානවා. ඒ වගේ යම් කිසි කෙනෙක් මේ සංසාරේ නිකලේශී වුණොත් එයා සමාජය විසින් ප්‍රතික්ෂේප කරනවා. අනිවාර්යෙන් ප්‍රතික්ෂේප කරනවා. ඒකයි ගාන්ධි මැරුවා, කෙනඩි මැරුවා, සොක්‍රටිස් මැරුවා. ඔක්කොමලා මැරුවා. මං කියන්නේ නිවන් දැකලා කියලා නෙවෙයි. අර මේ සිස්ටම් එකකින් එළියට ඒ මිනිස්සු මොනදෝ කියන මේ සමාජයට පිස්සු කියලා කියන ප්‍රසිද්ධිය කියන ලොක්කෝ. එහෙම නැතුව කියන ලොක්කේ සාමාන්‍ය පොඩි උන් ටික හිරගෙදෙට දාන. ඒකල කට්ටියට කියන උට පිස්සු කියලා. ලොකු එකෙකුණු හිරගෙදෙට දාලා බෙරන බෑ. අර ඔක්කොම අප්සෙට් වෙන මේ වහකෝප්පය අතර දීලා කියන බීපන්. අර බොහොම සතුටින් බොනවා මේ සමාජය ප්‍රතික්ෂේප කරා. ගාන්ධි මැරුවේ හින්දු කාර්යයක්. කෙනෙඩි මැරුවේ ඇමරිකන් කාර්යය. පේරේස් මැරුවේ ඊශ්‍රායල් කාර්යය. යේසුස් වහන්සේ මැරුවේ ඉකෝලයා. හරි ලස්සනයි. ඒ නිසා අපි ජීවත් වෙන එක හරි පුදුම දෙයක්. කොයි එක කොයි එක පිය තියන්නවද කියලා කියන්න බෑ. සරසියකට විරුද්ධව නැගී සිටියොත් ඉවරයි ඉවරයි. බුදුහාමුදුරුවෝ විතරමයි 80ක් ආයුෂ වළඳලා ස්වභාවික මරණයටපත් වෙච්ච එකම ශාස්ත්‍රුන් වහන්සේ. අවුරුදු 90 80ක් ආයි වැළඳුවා පොළවේ ඇවිද්දේ පයින් ගියේ මොකක්වත්ම නැහැ. ආරක්ෂක හමුදාවක් නැහැ, පුද්ගලික හමුදාවක් නැහැ, ආරක්ෂක වැටකොටු නැහැ, තාප්ප නැහැ, දියාගල් නැහැ, ආයුධ නැහැ. දෙයන්නාන්සලයි මන්දන රූපවල බාණ්ඩ ත්‍රිශූලයක් කරන සර්පියෝ ගැටිය ගහගෙන මිනිඔලු තියාගෙන මොන විකාරයක්ද කියලා. බුදුරජාණන් වහන්සේ බලන කොච්චර ලස්සනද කියලා. ඒක තියෙනවා. හැම කෙනෙක් ගාම ඕක තියෙනවා. අපි තාම ආයුධ ගැන විශ්වාසයක් තියෙනවා. අපිට මේ අරසාට කවුරු හරි ඉන්ඩෝ වේ කියලා හිතනවා. හිතන තාක් කල් අනාතයි. නිසා වර්තමානට ගිහිල්ලා බලන්න වර්තමාන චිත්තක වෙන මොනම ආරක්ෂාවක්වත් ඕනේ නැහැ. ඉතින් වර්තමාන මොහොතයක් අපිට අත්දැකියක නිවනක් තදංග නිබුතියක් තියේදී ඒක ඉන්න කැමති නැති හැටි තමයි විඥානය කියන්නේ. ඒක දරා ගන්න බැරි ඒක. ඒක නැති ඒක. නිතර මොකක් හරි අල්ලන්න උත්සාහ කරන එක හැබැයි උත්සාහ කරනකොට ටික ටික කරනකොට ඒක ඒක අපේ ස්වභාවයේ බවට පත් වෙනවා ඒ මේ මොනකට රඳාපවතින්නේ නැතුව ඉන්න පුළුවන් ගතිය ස්වභාවය වෙනවා මේ මොනවද දේවල් අල්ලන දගතිය පස්සේ ආපු ආගන්තුක දෙයක් බව තේරෙනවා ඒක අපේ දෙමාපියෝ අපේ ඔළුවට දාපු ගුරුවරු අපිට ඔළුවට දාලා තියෙන මේ මේ දේවල් තියෙනවා හොඳයි ඒ තමයි මේ ජීවිතේ සුන්දරම වයස පැත්තක දාලා ওই ටික ඉගෙන ගනින් කියලා. ඉතින් අපි ඉගෙන ගත්තා. සමහරවිට දැන් මේ දවස්වල අද YouTube දී දඟල් නැගිටලා මේ බඩ පිටාව සාපේක්ෂ කරගන්න. මම මම ඇති කරගන්න. සාපේක්ෂ ඇති කරගන්න. ඊට පස්සේ විනාඩි දෙක තුනකින් තමයි සෙට් වෙන්නේ. ගෙදර ගියා වාගේ දැනෙන. ප්ලේස් එක හදාගන්න. ඒක තමයි විඥානයේ කෘත්‍යය ඒක තමයි ක්‍රිෂ්ණමූර්තිතුමා කියන හැමදාම නැගිටට පස්සේ කොච්චර වෙලා යනවද කියලා බලන්න කියනවා Taman දැන් මම ඉන්නවා කියලා තේරුම් ගන්න. ඒක කරන්නේ නැතුව මොනම දෙයක්වත් විඥානය කරන්නේ විඥානය ඉස්සල්ලාම කරන්නේ මම අපහිටවන එක. එතකොට පිහිටුව ගත්තට පස්සේ අහන්න කියනවා මීට මොහොතකට ඉස්සෙල්ලා උඹ කොහෙද හිටියේ කියලා. කොහෙවත් නැහැ. කිසිම ප්‍රශ්නකුත් නැහැ, අතතියකුත් නැහැ, ටෙන්ෂනුත් නැහැ, ප්‍රෙෂරුත් නැහැ, ඩයබටිස්නුත් නැහැ මොකක්වත් නැහැ. මේ මමයා එනවත් එක්කම අර ලෙඩ රෝග ටික සීරම ඇවිල්ලා ලෙඩෙක් උපදිනවා. ඒ උපදින්නේ ඒකත් මමයම කරගන්න එක. ඒක දිහා බලන්නේ කියලා තියෙනවා. ඒතර අපි කොච්චර කැමැතිද ලෙඩ රෝග වලට කියලා. අපි කොච්චර කැමැතිද මේ ගොරෝසු දෙයට. අර ඉස්සර හිටපු නිින්ද බැග්යක් නැතිවීමක් නාස්තියක් විදිහට සලකන්නේ. භාවනාදීත් යන්න පුළුවන් කියලා. ගිහිල්ලි වෙලා කී දෙනෙක් කැමති දෙයකට කී දෙනෙක් කැමති මේ දන්න කියන රැස්වි දෙන ලෝකෙට. ඉතින් රැස්වි දෙන ලෝකෙ තමයි භෞතික විද්‍යාඥයයි. ඔය කොමියුනිස්ට් ධර්මයේ තියෙන භෞතිකවාදයේ. හරි ලස්සනට ඇඳලා බෙල්ලා නියව න්‍යාය හදලා පෙන්නන්න පුළුවන්. මොකද මේ කක්කාවක් නැති. ඔව් නිවන් නම් පලාතක නෑ. ඉතින් ඒක නිසා බුදුචානන්සේ මේ දෙකම පෙන්නලා ওই දෙකේ එකකවත් නිවර නැහැ. දෙකට සාපේක්ෂව අරකටත් නැතුව මේකටත් නැතුව මැදටත් නැතුව පැල්ල යනකම තියෙන ඉතින් ඒක තර්කයට අල්ලනවා කියන එක ලේසි නෑ. සංඥාව චේතනාව ගැන පොඩි ගැටලුව ගන්නවා මේක. සංසාරයේ දෙලින් කියනවා නම් සංඥාව චේතනාව බෙදෙන ඉඩක් නැහැ කියලා දෙපැත්තක් සංඥා චේතනා කියලා දෙකක් තියෙනවා. මට මෙතනින් කැඩෙනවයි කියලා හොයාගන්න අමාරුකමක් තියෙනවා. ඒක සීලේ පැත්තෙන් අපි බැලුවොත් නම් සමහරවිට මට තියෙන අත්දැකීම තමයි මේ අපි අහලා තියෙන වචනයක් එහෙම නැත්නම් වැඩ කලාවට සිංදුවගේ දේ අර දන්නේම නැහැ සමහරවිට යන ගමන් සතියෙන් නෙවෙයි නමුත් ඒක කියනවා ඒක සමහරවිට බොරුවක් කියන්න අදහසක් නැහැ කනත් ඒක ඉබේම කියවෙලා ඉවරයි කියන්න කලින් චේතනාව පහළ වෙලා නැහැ. ඒතකොට සංඥාව මනස මූලිකව නැහැ එහෙම නැත්නම් චේතනාවද මූලිකව නැහැ කියන එක හොයාගන්න සමහර වෙලාවට අමාරු අවස්ථා තියෙනවා. එතකොට නම් සීලය මේකේ සීලය පැත්තෙන් බැලුවම අර භෞතිකත්වයේත් එක්ක හරි හිතා ගන්න අමාරු මේ මොකද්ද අපි මේක නැත් විසිරු කර ගැනීමක් කරගන්න ඕන නැත්නම් මේක සංඥාවක් විතරද කියන ගතියත් එක්ක පොඩි ගැටලුවක් ඇති වෙනවා. ඔය ගැඹහියට එන්නේ නිතර ආචින්න කම්ම කියලා જાතියක් තියෙනවා. අපි නිතරම කරපු දේ ඒක ඉබේ යනවා. රෝදයක් කරකවල කරකවල නැතර කරන්න හිටින්නේ නැහැ. ඒක ඇවිදලා යනවනේ. වේගයේ Java ඒ වගේ අපි ළඟ බරපතල Javaක් තියෙනවා. ඒ නිසා අපි සියලු දේ නතර කරපුවාම අපිට පේනවා Java යනවා. ඊට පස්සේ Javaෙන් වෙනවා හොඳ වැඩ නරක වැඩ වෙනවා. සාමාන්‍ය අසාධාරණ වෙනවා. ඒ අසාධාරණයක් වුණාට ඒක මම කරපු එකක් නෙමෙයි. හැබැයි අසාධාරණයක් වෙලා අනිත් පැත්තට හානි වෙලා. අපිට ගිල සමාව ගන්න වෙනවා අහිංසකව. හිත ඇතුලෙන් දන්න මම කරපු එකක් නෙමෙයි කියන්නේ. ඒ නිසා මේ චේතනාපූර්වක කරපු ටික විතරයි චේතනාම්බිකවේ කම්මං වදාම් කියලා සුද්ධ වචනයක් පුදුරන්සේ දේශනා කරා. නමුත් ඊට යට අනුසයක් කියලා එකක් තියෙනවා. පෙර කරලද චේතනාවල ජවයක්. ඒක Tamanට විතරයි දැනගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට පුළුවන් වෙන කෙනෙක්ගේ ආශය අනුසය දකින්න. බුදුන් අර වෙන කාටවත් බෑ. ඉතින් ඒකේ ඉන්න අරින්න. මම ගියා නෙවෙයි ග්‍රහය අරන් ගියා වගේ මොනවද වෙනවා අපේ ඇති. පශ්චාත්තාප වෙන්නත් එපා. පශ්චාත්තාප නොවී ඉඳත් එපා. මේක නැවත නැවත වෙන්න දෙන්න. ඒක තමයි මම කියන්නේ. මම මරිච්චාම යන තැන තමයි ඔය. කම්මිති කම්ම නිමිති ගත නිමිති මොනවද තුනක් තියෙනවනේ. කර්මයි කර්ම නිමිත්ත ගත නිමිත්ත. ඉතින් ඕකෙන් තමයි අරගෙන යන්නේ. කටිපොල් එක ඇදලා නතර කරලා කොයි පැත්තට හරවලා හරි ගමන අතාරපු ගමන් ගල යනවා. ඒක වළක්වන්න බෑ. ඒ වගේ මේ පුද්දලෙක් කියලා කියන්නේ විශාල කෙලෙස් ජවයක්. ඒ කෙලෙස් ජවේ මොකක්ද කියලා දැනගන්න මේ වෙලාවේ චේතනා කරන්න නැතුව ඉන්න කියනවා. චේතනා කෙරුවොත් පටලැවෙනවා. චේතනා නොකර බලන්න කියනවා මේක ටික ස්ටාර්ට් කරලා තිබ්බතර දුවනවා. ඒක ඔය මේ cat in the drawer කියලා කතාවක් කියනවා මේ quantum physics වල. පූසෙක් ඇතුළට දාලා ලාජ්ජක් ඇතුළට දාලා ගයික කවුන්ටර් එකකුයි ඒ වගේම රේඩියේෂන් නිකුත් කරන එකකුයි දාලා තියෙනවා. ඒ රේඩියේෂන් එකක් කොයි වෙලාවෙ නිකුත් වෙනවද දන්නේ නැහැ. නිකුත් වෙනකොටම කවුන්ටර් එක ස්ටාර්ට් වෙනවා. ස්ටාර්ට් වෙනකොට බෝම්බයක් පත් වෙනවා. බෝම්බේ පත් වුණොත් පූස මැරෙනවා. රේඩියේෂන් එක ගියේ නැත්තම් මොකක්වත් නැහැ පූස පණ තියෙන. රෝය ලාච්චු අරනකොට පූස මැරලා ජීවිත නැද්ද කියලා කියන්න බෑ. මොකද කොයි වෙලාවෙ රේඩියේෂන් යයිද? ඒක තමයි ක්වොන්ටම් ෆිසික්ස් වල පින්න නිදර්ශන. ඒ නිසා අපි බලනකොට මැරලා හිටියත් පූස ඒත් ඇත්ත. පණ තිබ්බනම් ඒත් ඇත්ත. හම්බයක්. කොයි වෙලාවෙ දෙයකින් රේඩියේෂන් නිකුත් වෙනවද කියලා කාටවත් කියන්න බෑ. ඒ වගේ දෙයක් මේකේ තියෙන. ඒ නිසා අපි මම කෙරුවා කිව්වත් බොරු. නොකෙරුවා කිව්වත් බොරු. එකම දේ තියෙන්නේ මන් නිසා වෙන කෙනෙකුට හානි වුණා නම් එයාගෙන් සමාව ගන්න එක සදාචාරයි. හරි කියලා කියතයි මම හිතලා නැවේ කියලා ඒක වැඩක් නෑ. ඔබතුමාට හිතරි දෙන්න ඇති. මට සමාව මොකටද? මගේ Brahmacharya බේර ගන්න. මට ඔබතුමාගේ සමාවෙන් මේ සාන්තිය මට වැඩක් නෑ. ආචාර ධර්මයි. ආපත්‍ය දේශනා කරන්නේ නිසා ආපත්‍ය දේශනා කරන්න මේ සමාජය හොල්ලන්න එපා. හැබැයි හිත නරක කරගන්න එපා. හිත නරක කරගන්න කට්ටිය තමයි ඔය මේ මේ සයිකියාට්‍රිස්ලා පිටිපස්සේ යන්නේ. මේ පිසන් කොටුවට යන්නේ. කෙලවරක් නැහැ සයිකියාට්‍රිස්ට තුරු නරකච්ච මනුස්සයනේ. ඌ දෙනවා හෙන්න ලණුවක් ඊට පස්සේ ඕකට කියන්නේ අසවල් නම අසවල් නම අසවල් නම අසවල් නම කියලා. ඔය සයිකියාට්‍රිස්ලා නැති ලෝකේ මානසික රෝග එකක්වත් තිබිලා නැහැ. once upon a time there were no psychiatrists කියලා ඉලා තියෙනවා අපේ ලංකාවේ පොතේ. ඒ කොමත්යේ කාලෙක මානවයා තුළ සයිකියාට්‍රිස්ලා නොහිටියේ. එදාට සයිකියාට්‍රික් ඩිසීසස් නැහැ. සයිකියාට්‍රික් ඩිසීස් එන්නේ ડોක්ටර කෙනෙක් ආවට පස්සේ. බලු දොස්තර ඉන්නවනම් බල්ලට ලෙඩ. කැලිය බල්ලන්ට ලෙඩ නැහැ. මොකද බලු දොස්තරලා නැහැ. මේ දොස්තර තමයි වැඩි කන්නේ. දොස්තර එනකොට අපේ කට්ටිය පොලිමේ ඉන්නේ ගිහිල්ලා. දොස්තරගේ නම බලලා ඒ ENT කියලා ඒකට යනවා. ඒ දොස්තර ඉතින් ඉතින් නාමිනිය ගල්ලි ගත්තා පස්සේ මොකුත් කරන්නේ මොකක් හරි ලෙඩක් දානවා. ඕක බඳගෙන අතෙන් ඕක හරියන්නේ නැහැ. වට මම්බල පැත්තේ නෑ. ඕකට පොඩ්ඩක් පල්ලෙහෙන් පොඩ්ඩක් බලන්නකො. අහවල ගාවට යන්න කියනවා. ඌගාට කියලා කියනවා මෙතනත් ෂුවර්. මෙතන ඔය අරින්නේ නැහැ. පොලි මේ කරකෝන. බලමු කුසල ආච්චේද්දී අපිට තීරණයක් තියෙනවා. ගම් මැරෙන්න ඕනේ හරි නොමැරෙන්න ඒක අපි සිස්ටම් අපි හදලා තියෙන්නේ. ආච්චෝ අරලා බලද්දී පණ තිබුණොත් තමයි අපේ සතුට ඉතිරි වෙන්නේ. නැත්තම් මීයනම් ඇරලා බලද්දී ඒක මැරලා තිබුණොත් තමයි අපේ සතුට ඉතිරෙන්නේ. ඒක තමයි අපි විඳවන්නේ. අපේ අපේ ගේන සංඥාව. ඒක මේ අම්මා අප්පා අපිට දාපු එකක්. අපිට ආගන්තුකෝ දාපු සංඥාතෝගයකට අනුව තමයි අපි දෙයක් බලන්නේ. බලන්න ඉස්සෙල්ලා වේදනා සංඥා චේතනා පහුවෙලා ඉවරයි. ස්පර්ශ වෙන්නේ ඉස්සෙල්ලා වේදනා සංඥා චේතනා ඇති වෙලා තියෙන නිසා උඹ අල්ලන්නේ උඹට ඕන දේ තමයි. ඒකට කියන්නේ natural selection. උඹ වගේ කියන්නත් ඕනේ වගේ කියන්නත් බෑ. වග කියන්න ඕන කියලා කෙනෙක් දැනගන්නේ ඔබ ඒ කෙල්ල තේරුවේ මෙච්චර කෙල්ලෝ ඉන්න ලෝකේ මොකටේ? අත්ත මෙච්චර කඩේ සුපර් මාකට් එකේ බඩුචිදී මේ ප්‍රොඩක්ට් එක ගන්නෑයි. එළවලු මේ කැමේසෙ මෙච්චර කැමතිදී පතර බෙදාගන්නේ අපි දන්න සීමිත සී ප්‍රමාණයක් මගේ රුචියනේ. දායකගේ රුචියවත් මේස රුචියවත් නෙවෙයිනේ. ඒක ගතියක් නේක. අන්න ඒක දිහා බලාගෙන කනකොට කාපන් කිරලා. එහෙම නැත්නම් කියනවා කව බුක් කීපින් තියපන්. හැමදාම මේ දේ කන්න කැමති. කොහෙන්ද ඒක ඇවිල්ලා තියෙන්නේ? ගුණේ නිසාද රසේ නිසාද දෙන මනසට පින් සිද්ධ වෙනද? ඔබ මොන කුණු හර්පේ කිව්වත් උඹේ තියෙන ජම්ම ගතියකට යන්නේ. අන්නේ ජම්ම ගතිය දැක් ගන්න බෑ කන්න නැතුව. කාපිය. කනකොට කාපිය කිරලා. අවසරයි සඳහන් අස්පෙක්ෂන් අදහසක් කියන්නේ මේ දැන් ඔය වෛද්‍ය විද්‍යාව දිනු වෙන දිනු වෙන ලෙඩ රෝග වැඩි වුණා කියන කතාව දැන් ඇත්තටම ප්‍රසිද්ධ කතාව. දැන් ඒකට තියෙන උදාහරණයක් තමයි දැන් එක කාලයක් තිබුණා මේ යකා ගහලා මැරෙනවා කියලා. ඒ දුන්නකින් කවුරු හරි හදිස්සියේ අගාලා මැරිච්ච ගමන් කියලා මේ යකාගේ දිස්ත්‍රික්කය යකා ගහලා මැරුණා කියලා. හැබැයි දැන් පසු කාලේ යනකොට වෛද්‍ය විද්‍යාවේ විවිධ හේතු. ඇත්තටම හાર્ට් ඇටැක් කියනකොට ඒ දවස්වල හොයාගෙන තිබුණේ නැහැ. හાર્ට් ඇටැක් හොයාගත්තෙත් පස්සේ හાર્ට් ඇටැක් වල මල් පාටම කොලෙස්ටරෝල් අරගෙන පස්සේ හොයාගත්තේ. ඒක එතකොට ඒක ඇත්තටම බලන්නේ වෛද්‍ය විද්‍යාවේ දියුණුවක් විදිහට වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා මිනිසුන්ට හැදෙන ලෙඩ රෝග කල්දියා නිర్ణය කරන්න පුළුවන්. ඒ තොරතුරු කියලා ඒවට ටෙස්ට් තියෙනවා. එහෙම කියලා. ඉතින් ඇත්තටම එතකොට ඒක එක පැත්තකදී දැන් අපි අර කියන ඒ සමාජ පුතඥාන ලෝකෙදී හරි කොහොම හරි ඒක ඒකේ පොඩි සත්‍යතාවයක් තියෙනවා. يعني මිනිස්සු ලෙඩ පොලිමේ ඉන්නේ ඒකින්ද ගිහිල්ලා. ડોක්ටර්ලා වැඩි කරන ලෙඩ වැඩි. හැබැයි අපි අපි දැන් මේ විදියට මේ අපි මේ මේක මේ මේ හුඟක් වෙලාට මේක අපිම හදාගත්ත ලෝකයක්. කියන්නේ ආරණ්‍යගත ලෝකයක්. අපිම හදාගත්ත ලෙඩක්. මේ ලෝකෙ කියන්නේ අපි හදාගත්ත ලෙඩක්. මට තියෙන ලෙඩේ මම හදාගත්තා. මට පුළුවන් ප්ලාසිබෝලින් නැති කරන්න. මේ දොස්තරත් ඕනේ මොකක්වත් ඕනේ ලෙඩි බාර ගනින්. බාර ගන්න බෑ බුදුන්ගට සද්ධාව නැහැ. ධර්ම ගැන සද්ධාව නැහැ. සංඝයා ගැන සද්ධාව නැහැ. සීල ගැන සද්ධාව නැහැ. මං කිව්වේ තම්බි කෙනෙක් කියලා තිබ්බලු කිව්වලු සුනාමියේ 55000ක් මැරි දවසේ ඔය මැරුණේ අපරාධ කරපු කට්ටිය. පස්පරු රැක්කන ඌක වෙන්නේ නැහැ. මේ තම්බි කියන්නේ. ආමුදුර පිරිත් කියන්නේ ගියාම පිරිසිදු වරද්දාගත්තලු. මං දැන් කමල් මට කිව්වේ තම්බි කතා කළකොට මේක හරියම පිරිසිදුයි. මේ මැරිච්ච කට්ටිය පව් කරපු අය. තම්බි පොතේ නෑ ඔහොම කතාවක්. තම්බි මේ අපෙන් ණයට අරගෙන අපිටම බන කියන්නේ. මේ සුනාමියේ මැරෙන්නේ එහෙම work of the king කියන එකේ මේ මිනිස්සු කතා කරලා කියනවා හාමුදුරු පිස්සු කෙලියන්ද කියලා භාවනා කරන ওই මෑක් කොට මැලේරියා හැදෙන උන්ට පව් කරන හින්දා. ওই මැලේරියා වර්ධනය කරන්න දෙයක් නැහැ. උන්ට පව් කරන්න එපයි කියන්නේ. හාමුදුරන් මොකුත් කියන්න බෑ. ඒ නිසා එහෙම නැති වෙච්ච අපි සමාජ සංවිධාන අදාන පවුන කරන්න හදනවා අද කරන්නේ මැලේරියා මර්ධනය නැත කරන්න හදනවා. අර ලෙඩේ නැති කරන්න. එකෙකුට කියන්න පුළුවන් දෙයක් ඔය සත්තු මරණය සඳහන් කරපියව කියලා. කිව්වට අහනවද අපි? අහන්නේ නැහැ. ඒ නිසා අපි වෛද්‍ය විශ්වවිද්‍යාල හදනවා, බෙහෙත් දෙනවා, නොමිලේ දෙනවා. සියලු දිනාම කරන වෛද්‍ය කියන පචේට සහයෝගය දක්වන එක විතරයි. බුදුහාමුදුරන්ට නිග්‍රහයක් වෙනවා. බුදුහාමුදුර තමයි සතහට වෙන බව දුකට වේදාන. ඒක අමතක කරලා පොලිමේ ඉඳ මා ගිහිල්ලා තියෙන ස්පිතාලේ. මටත් එකපාරක් අසනීපෙලා මාත් හිටියා දවස් ගාණක්. මේක මේක අද ලෝකේ තියෙන නවීනකරණය. ওই නවීන විද්‍යාව කියන එක තරම් නැත්නම් සෞඛ්‍ය විද්‍යාව කියන එක තරම් මානවයට හානියක් කරන දෙයක් ප්‍රධාන දේවල් 6යි තියෙන්නේ 6න් එකක් තමයි වෛද්‍ය විද්‍යාව. අද ඉපදුණයි කියලා දොස්තර කිව්වේ නැත්නම් ඉපදිලා නැහැ. මැරුණයි කියලා දොස්තර දුන්නේ නැත්නම් මැරිලත් නැහැ. දොස්තර දාලා දැම්මලා පස්සේ මේ මිනි කාමරේට උඩ පණ આવොත් කාමරේ ඉන්න කාට දෙන කොහොම හරි කරලා මරපන් නැත්නම් ජොබ් එක යනවා දොස්තරගේ. අරු මැරිලා කියන්නේ දාලාදී. ওই බද්දරගේ අක්කා ඇක්සිඩන්ට් වල මැරිලා වාට්ටුවේ දාලා. මොචරේක දාලා බද්දා කියලා බලනකොට නැගිටලු. දැන් ඉන්නවා ඩන්ඩි දුන්න කකුල් ඔක්කොම අතපය ගැල්ලා ඇට ඔක්කොම බිලා මේ මැරිලා. ඉතින් දොස්තරට පොල් අප්සෙට්. දැන් දොස්තර තන්නේ කර උත්තර දෙන්න එපා මේ මේ මේ මේ පණතියේදී මිනි කාමරේට දාලා. බරපතල කෙනෙක් ආවේ නැත්නම් දොස්තර මරනවා ආරයව. ඉපදුනාට බෑ. ළමයා ඉපදුනාට බෑ. දොස්තර කියන්නේ ළමයා ඉපදුනායි කියන්නේ. නැත්නම් ළමයා හම්බෙන්නේ නැහැ. එතන ඉඳලා ට්‍රිපල් ජෙම් එකේ ට්‍රිපල් වර්මර් එකේ ඉඳලා අන්තිම මරණ තාති වෙනක ඔක්කොම දොස්තර බාර අරන් ඉවරයි. උන්ගේ දොස්තර වෙලා තියෙන්නේ. අපේ මිනිස්සු තව අදහසක් තියෙන සාන්නද දැන් ඒක මානසික පරිවර්තනයක් නෙමෙයි මමත් අත්දැකන දෙයක් දැන් අපි ඇත්තටම දැන් මම හිතාවේ මේ කොහොම ටික කාලෙකට ඉස්සෙල්ලානේ ඉතින් අපි ඉස්සෙල්ලා අපි සමාජ විශ්ලේෂණ කරේ එතකොට දැන් මම මගේ පැත්තෙන් බලනකොට දැන් ඔය අර න්‍යාම ධර්ම පහ තියෙනවානේ ඒ න්‍යාම ධර්ම පහෙන් හුඟක් වෙලාවට අපි මමම තර්ක කරලා තියෙන මේ කම්මනියාමයේ කියන එක ඉස්සරහට තියාගෙන සමාජයේ වෙන අසාධාරණ වලට එහෙම ඉඩ දෙන්න එපා කියලා. දැන් ඒකට මම එකදුක එක උදාහරණයක් තමයි 88 89 කාලේ මිනිස්සු දහස් ගණන් මරුනේ. ඒ මරුනේ ඒ මිනිස්සුන්ගේ කරුණටද එහෙම නැත්නම් අපේ දේශපාලකයෝ ගත්ත වැරදි තියෙන හින්දාද කියලා. මම ඒක තර්ක කරලා තිනවා. ඒත් අපි තර්ක ඔප්පු කරලා තිනවා. ඒවට තමයි සම්මාන හම්බුනේ. මේ එතකොට දැන් එහෙදි කවදාකවත් මම හිතේ නෑ මේ කර්ම න්‍යායයට මෙච්චර තැනක් දෙන්න ඕනේ කියලා. අපි හිතාගෙන හිටිය දැන් අර මනෝකුම්බංගම ධර්මා මනෝකස්තමනෝමය කියනකොට අපේ හිත ශක්තිමත් කර කර්මයේ බලපෑම අඩු කරන්න පුළුවන් කියලා. එහෙනම් ඒ තර්කයේ හිටියේ හැබැයි මම මෙහා ආවට පස්සේ දැන් මට හිතෙනවා ඇත්තටම දැන් කෝ අපි ඉස්සර ඇවිදිනකොට දැන් කොහොමී මදුරුව ඒ වගේ පොඩි සත්තු ගැන සැලකුවේ නැහැ. හැබැයි දැන් වෙනකොට මානසිකව දැනෙනවා ඒක. දැන් කවදාකවත් භූමියේ පැක්ෂීගේ අදිටියක් නැති තරමට හිතම නැරලා තියෙනවා. මදුරුව කුරු ගන්න. ඒ ඒ විදිහේ ඒ මානසික විපරිවර්තනයක් දැන් වෙනකොට වෙලා තියෙනවා. දැන් අර ඒ සමාජ විශ්ලේෂණයට වඩා මේ කර්මය බලපානවා කියන එක මිනිස්සුන්ගේ පැවැත්මට දැන් වෙනකොට පිළිගන්න. හැබැයි ඒක පිළිගන්න පුළුවන් මේ මේ කොටුව ඇතුළේ විතරයි. අපි ආපහු එළියට ගියොත් එළිය විතර්ක කරන්න වෙන්නේ අර පැත්තට. ඒක බලන්න එන්නේ එන්නේ මේ තින්ත මේකට ඒකට උපමාව දෙන්නේ මේ ෆවුන්ටන් පෙන් එකක් තිබ්බොත් බ්‍රිටින් පේපරයක් උඩ තිතක් හිටිනවනේ. තියාන හිටියොත් හිත ලොකු වෙනවනේ. ඉස්සෙල්ලා අපි මෙතන ඇති කර ගන්නවා මේ පරිසරය. ඊට පස්සේ එමෙ හිට එමෙ උග පැතිරෙනවා. පැතිරෙනාට පස්සේ වෙනවා ලෝකෙ කොච්චර කර්ම බාරගත්තත් මට මට ඉන්න පුළුවන් විසම ලෝකේ සමහිත තියාගෙන. ඒක තමයි විපස්සනා වෙදී බාහිර සාසනික වශයෙන් නැත්තම් අපි සතිය විවිධාංගීකරණය කරනවා කියලා කියන්නේ. සමාජයට බහිනවා. බහැලා බලනවා. බුදුරජාණන් ළඟට යන ඕන කෙනෙක් කියනවා බුදුහාමුදුරුවෝ නැවත එන්නන්න ඕන නම් නිස්සද්ද වෙලයි කියලා. ඒගොල්ලෝ නිස්සද්ද වෙනවා. ඒ බුදුරජාණන්ස ඇති කරපු ජවයක් නේ ගැම්මක් නේ. ඒක ලේසි නෑ ඇති කරන්න. හැබැයි ඇති කරන්න පුළුවන්. මේ පඬිස්සාංශ දකින්නකොට බුරුමේ අපේ ලොකු සාංශ දකින්නකොට ඒ ආපු ආමුදු කෙනෙක් කිව්වලු ඒ ස්වාමීන් වහන්සේ ආසනේ හොබවනවා කියවලු. හැමෝටම බෑනේ ආසනයක් හොබවන්න. කොයි හිටිය හිටිය නිකන් පූසෙක් වගේ ඉන්නේ. හරීම සනීපෙන් ඉන්නේ. ওই භාගෙට වාඩි වෙලා අනම්මන මොකුත් නැහැ. පණ්ඩිත සාංශෙත් එමයයි. හිතලා කරනවද මන් දන්නේ නැහැ. ශාසනය ගැන හිතලා. නෝ හිතලා කරුවත් කරන්න බෑ අනික අයට. ඉතින් ඒගොල්ලෝ යණ යන තැනයි ඇට්මොස්ෆියර් එක යනවා. good vibes. ඕන කෙනෙකුට feel කරන්න පුළුවන්. එයා ළඟ තියෙනවා එයා යන තැනක සාමයක් ඇති වෙනවා. සමගට ඉන්නවා අසාමය ඇති කරනවා. අපිට පේනවා අපි පුරුදු වෙනකොට සම් තැන් වල පුළුවන් යම් තැන් වල බෑ. පුළුවන් තැන් වලට අපි භාවනා මධ්‍යස්ථාන කියනවා. අරණ්‍ය ශූන්‍යගත අරුක්ක මූල කියන බහුව වෙනකොට මුළු ලෝකෙම ශූන්‍යagaraයක් වෙනවා. මුළු ලෝකෙම අරණ්‍යයක් වෙනවා. මුළු ලෝකෙම රුක්ක මූලයක් වෙනවා. ඒක තමයි අර එක තැනකින් පටන් ගත්ත එක මේක ප්‍රමාණේ සීමාවක් නැහැ. පැතිරෙන බුදුමාකාර පැතිරිලා. අභාග්‍ය සම්පන්න දේ තමයි මිනිස්සයා උපරිමයට යනකොට මැරිලා යනවා. ඊගාව එක්කනට ඒක යන්නේ නැහැ. ඊගාව එක්කන ආයෙ මුලක ඉඳලා උපයන්න ඕන. ඒ නිසා ඉපෙව්වොත් කවුරු හරි ඒක ඌම උපයාගත්තා. දෙයියෝ දීපු දෙයක්වත් ආශිර්වාදයෙන් ලැබිච්ච එකක්වත් පිනට හම්බෙච්ච එකක්වත් නෙවෙයි. ඉතින් ඒ උපයන්නේ ඒක ආයෙත් පොළොවටම වැය වෙලා යනවා. ඒෙම චක්‍රයක් තියෙනවා ලෝකේ. බුදුරුන්ගේ චක්‍රයක් තියෙනවා. කර්ම නියාමයක් තියෙනවා. අපි නියාමේ දන්නේ නැති වෙන තමයි മന്ത്രിතුමා පිටිපස්ස යනවා, ඇමතිතුමා පිටිපස්ස යනවා, දොස්තර පිටිපස්ස යනවා. අපි හිතනවා මේක ඉක්මන් කරගන්න පුළුවන් මේක. මොන જાති කරක් කරන්න. ඉතින් ඒක නිසා සියල්ල නොකර ඉන්නවා කියන පෙන්ටකොස්ටල් කතාව නෙවෙයි මම කියන්නේ. පින්න කොන්ටල කවදාවත් බේත් බොන්නේ නැහැ. ඉතින් බේත් බොන්න ඕනේ අනික් කෙනාට තේරෙන්න ඕනේ ඉඩක් තියෙනවා කියලා. දැන් වස් කාලේ එළියට යන්න කවුරු හරි ආර්දනා කරන්න බෑ. මට ලෙඩ තුනට යන්න බෑ. මට ඕනෙලාගේ ලෙඩක් දාගන්න පුළුවන්. යන්න ඕනේ කමට. ඒ නිසා කාටද තේරෙන්නේ මෙයාට අමාරුවක් තියෙනවා ගිහිල්ලා අහන්න ඕනේ මොකද ස්වාමීන් වහන්සේ මේ ඒකට ලෙඩ කිව්වට පස්සේ අනේ ස්වාමීන් වහන්සේ යන්න කියලා ඇහුවොත් අන්න ස්වභාවයි. එහෙම නැත්නම් අද අද තියෙන උඟ දෙනෙක් ඔය ගෑනුන්ට හොරලෙඩ තියෙනවා වගේ. තියෙන ලෙඩ ගොඩක් හදාගත්තේ. ඒක නිසා ඒක ඒක හරි අමාරුයි සමාජ විශ්ලේෂණයක දාන්න. හැබැයි Taman ශික්ෂාගරුක වෙන්න කරගන්න පුළුවන්. කවුරු හරි දිහා බලපු ගමන් කුඩු කේඩුකමක් එනවා. මේ මනුස්සයා ඒක කරන්නේ මේ මනුස්සයා මේක කරනවා කියපු ගමන් කුඩු කේඩුකමක් එනවා. එතකොට හරිම ඇඹුලයි අර සමාජ සම්බන්ධي කඩලා යනවා. උඹ පරිස්සම් වෙනවා. තමරන් ජාමකේ මම පරිස්සම්. කවුරු මොනවා කෙරුවත් කමන්නේ මම යන්නේ නැහැ. ඉඟි කරන්නෙත් නෑ යන කෙනාට. වගේම නා අපිට කරගන්න මේ බව දැනගෙන ඔබ මරි මොනවාද මරි තව මරිකන් නොකරන් අබරෝ කියලා කතාවක් තියෙනවා. මේ දැක මරිකන් නොකරන් අබරෝ ඔබ දැකපම මේ ලෝකේ ඔක්කොම මරිකන් කරන හැටි. හැබැයි අඟවන්නවත් එපා මරිකමක් කියලා පරිසම් වෙනවා. මොකද සාසනයක් තියෙනවා. සම්තිමත් සම්තිමග්ග මේව බ්‍රූහ්‍ය සුගතේ නිබ්බාන දේශිනා සාන්ති මාර්ගයේ දේශනා කළ තියෙනවා. සුගතයන් වහන්සේ ධර්මයේ දේශනා කළ තියෙනවා. කවුරු පිස්සු කෙලියත් ඒක බොරු කරන්න බෑ. ඔබ පුළුවන් නම් ඒකට ඵල. ඒක නිසා මේ බාහිර ලෝකයේ කරන විලෝපන දකින්නකොට ඒක ලොකු මේ ආත්ම සංයමයක් ඇති කරලා දෙනවා. Tamanට ඕනේ නැත්තම් කවුරු කෙරුවත් හරියන්නේ නැහැ. අනුන් වැරදි කරන එක Tamanට හරි ලාභයි. කරලා ඉගෙන ගන්න ඕනේ නෑනේ. දැන් ඇමරිකාවේ කරන පිස්සු කෙලි ටික ලංකාවේ දේශපාලනට හරි පුදුම ආදර්ශයක් නේ. මේ ලංකා අපි අපි යුනිවර්සිටි එකේ ඉන්න කාලේ ඔය නයිට්‍රජන් බෝම්බ් කියන එක ආවා. නයිට්‍රජන් කියන්නේ ඔන්නට වැඩිය යූරියා දාපුවාම මිලිමීටර් 300ට වැඩිය දශම බිංදුව බිංදුව තුනට වැඩිය නයිට්‍රජන් වැඩි වුණොත් ඇග්‍රිකල්චර් කරන්න බෑ. විනාශය පොළොව ඉවරයි. යාපනයේ ගියා. ඇමරිකාවේ බෙල්ට් එකේ ගියා. අපිට යූරියා තිබුණේ නෑ ඒ කාලේ. තිබුණා නම් අපිත් දානවා. දැම්ම නම් ඉවරයි. එතකොට කිව්වා මහ බැලියෙන් හදන විදුලියෙන් අපිට පුළුවන් යූරියා හදලා පොළොවට දානවා. දැම්මනම් අර මට්ටම් පැන්නනම් පොහොර වැඩි වෙච්ච ගමන් මුළු පොළොවම අසාර වෙනවා. ඉතින් අපිට අර මේසු කරපු ආදර්ශයේ ලොකු දෙයක් අපිට ඕනේ අපිට තිබුණේ නැති බැරිකම නිසා අපි කෙරුවේ නැහැ. කෙරුවන වෙන විනාශයක් තමයි. ඉතින් වගේ මේ මේ බටහිර ඇමරිකාවේ කරන විකාර හොඳට ස්ටඩි කරන්න ඕනේ. ස්ටඩි කරලා බලනකොට ඉල්ලගෙන කාලා වැරදි කරලා එමස අපිට ආදර්ශිකුත් දෙනවා. අපිට නැති බැරිකමට අපි කරබන් නිකන් එනවා. හැබැයි නැති බැරිකම නෙමෙයි පින. අපිට පව් කරගන්න හම්බුනේ නැහැ. ඒකෝට අපේ පැවිදි වෙච්ච උපසම්පදා වෙච්ච ලයි දේවානන්ද හාමුදුරුවෝ කතාව කෙරුවේ. යෝගාශ්‍රම සංසයක් 1990 ඒ සංසි කිව්වා දැනට යෝගාශ්‍රම සංසාවේ ඇති කර තියෙන වාතාවරණේ පව් කරගන්න අවස්ථාවක් නැහැ කිව්වා මේක ඇතුළේ ඉනකොට. අතෙක් මරන්න අවස්ථාවක් නැහැ. වරකමක් කරන්න අවස්ථාවක් නැහැ. කාමීත්‍යාචාරය කරන්න අවස්ථාවක් නැහැ. ඊ ලොකු සංසල හදලා දීලා තියෙනවා මේක. පොඩි නෑ මේක. පන්සලකින් ආපු හාමුදුර කෙනකින් අහන්න මේකේ තියෙන වෙනස. මේක ඇතුලේ සත්‍ය මෙරන් කරන්නේ නැහැ. වරකමක් නැහැ. කාමීත්‍යචාර නැහැ. බොරු කේලම් හිස්සචන පස්සේ කියන්න ඕන කමක් නැහැ. කතා කරන්න එපයි කියලා නේ කියන්නේ. මේක සෙල්ලම නෙවෙයි. ඒක තමයි බුදු කෙනෙක් ඇති කරන සාසනය කියන්නේ. හැබැයි ඒක මේ සත්තු මරණ ස්පෝර්ට්ස් නෑ, ෆිෂින් නෑ කියලා කම්මැලි කරගන්න එකක් ආව. මේකේ මාර වැවක් තියෙනවා. මාළුවට්ටියක් අල්ලපල්ලකෝ. ගොඩබේ මාළුවත් පාවපල්ලකෝ. නැත්තම් මේ රිලව් ටිකක් අපල මස් කරපල්ලකෝ කියලා කෙනෙකුට ආවොත් මේක ඉන්නේ මේ සුභා මොඩියෝ. නමුත් හදලා තියෙන වාතාවරණේ ඒක කරන්න තරක් නැහැ. හම්බ වෙච්ච වෙලාවේ නව ආවෙලා නැගපල්ලා. ඒක නිසා ඒකට මේ සූදානම් මනස ඇති කරලා දෙනවා කියන එක ගුරුවරයාගේ වැඩක්ද තමන්ගේ වැඩක්ද කියන එක කියන එක නම් ගුරුවරයාට කරතයි. උකහා ගන්න එක කර්ම ගෙවෙනකම්ම උකහා ගන්නෑ. කර්ම ගෙවෙනකන් තනියම කල්පනා කරනවා පුද්ගලිකයි රහසිගතයි කියලා ඉතින් කනවා. ඉතින් ඌට අයිතියක් තියෙන ඇත්තටම කණ්ඩ කණ්ඩරලා නිකන් ඉන්නකයි තියෙන පොඩි කාලේ පොඩි උන් කක්කවල් කන්නේ. පුංචි කාලේ. ඉතින් ඕක ටිකක් ඇලුකෝ චම කණ්ඩයි ඕක. කෑවට මොකුත් වෙන්නේ අර එංගලන්ත බං ගියාට පස්සේ ඒ නෝනා කියනවා අදිසියෙම අම්ම කෙනෙක් කතා කරවලු කතා කරලා කවලු මේ බල්ලයි බබා දාලා ගිහිල්ලා කඩේ ගිහිල්ලා එනකොට බල්ලා කක්ක කරලා පුතා කාලා. දැන් අහන දැන් මොකද කරන්නේ මං කෝ උණුවතු ටිකක් දෙන්න කියපයි ඉතින් කෝ කොහොදගෙන යන්නේ ඉතින් හරි වෙන මොනවා කරන්න නරකක් වෙන්නේ නැහැ මුකුත් වෙන්නේ නැහැ කලබල වෙන්න බෑ දරුවචනසේ දුසර ක්‍රියා කරනකොට හැම අසුචි පිටම අන්තිම වෙනකම් වළඳලා තියෙනවා මොකක්වත් වෙන්නේ නැහැ හැම මූත්‍රා කඳුලම වළඳලා තියෙනවා ඕනනම් චූල ශුන්‍යත සූල සීනා සූත්‍රය කියවලා බලන්න කියවන්න බෑ මේ අපි වඳින මේ මේ මේ දිසක් මහා පුරුෂ ලක්ෂණ සහිත මේ මෙච්චර ලස්සන ශරීරයක් සහිත සරුවචනාංශයේ බුදු වෙන්න ඉස්සෙල්ලා අසුචි අන්තිම පිට දක්වා වළඳලා තියෙනවා. පින්න පාතයක් නැහැ. ඒක තමයි වළඳන්නේ. ඒකල කියලා තියෙන මින් එහාට උඹලට කරන්න දෙයක් නැහැ. මම කරලා තියෙන උඹලට මධ්‍ය ප්‍රතිපදා පෙළලා දෙන ඕක කරපන්. වැඩිපුර ඕනේ නැහැ. ඉතින් අපිට දැන් පේන්නේ චික්කේ කියලා හිතනවනේ. බුදුහමරෝ කාලා තිනවා කිව්වහම අපිට ටිකක් ගෑවෙනවා එතකොට. අපිත් බුද්ධ ආගමනේ. ඉතින් ඒ නිසා මේක කරන්න බැරි දෙයක් හරි කෙරෙන්නේ නැති දෙයක්වත් ඇත්තේ නැහැ. නිකන් අනුන්ගේ වැරදි, තමන්ගේ වැරදි දෙකක් කියලා හිතන්න එපා. අනුන්ගේ වැරදි බලලා මම පරිස්සම්. මේ දෙකම හරි කන් නොකරන් අබරෝ කියලා වැඩි කරන එකයි තියෙන දැන් ඇති. පැයක් පැය භාගයක් විතර කතා කරා. අපි එනම් මෙතනින් සත්‍යවතාචාති ගාථා සජ්ජායනා කිරීමේ අපේ දේශනා සමන සචිවාරය සමාප්ත. එත්තාවතාච ගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාගතාචනම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචනම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti ආකාසට්ටාච බුම්මට්ටා දීවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा ඊළං රක්칸තු සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු මං පරං ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතම් සමාගමෝ හෝතු යාවනිපානපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතම් සමාගමෝ හෝතු යාවනිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ත්‍ය සාදු සාදු සාදු සුඛී හොන්තු කමාමි කම්කම්මා සුපත්තිත්ව සුපත්තිත්ව සුපත්තිත්ව